ශාරීරික මෙහා ප්‍රශ්නයක් තියෙනවා අපිට ඒකට අවස්ථාවක් තියෙනවා නැත්නම් අපිට ඒ උත්තර නොදී අතරමඟ නතර දැනි පටන් ගන්නත් පුළුවන් මොකද මට දැන් ටිකක් තියෙනවා ගැඹුරු තැන කපාට පොයි දෙන්න වඩා වටිනවා ඊළඟ සම්බන්ධයක් පටන් ගන්න තරම් හොඳයි කියලා හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අ කියන්නේ කොහොමද Eh, ya, eh, yaitu yaitu misal perdagangan nasa bahaya kita misal atau perdagangan nasa bahawai ya, dan pawatin nasa bahaya karena hmm, dan kalau yang pasti ini ini ini pegang bantu nasa bahawai apa ya දැන් චතුරාර්ය සත්‍යයෙන් ගත්තොත් එතනදී කතා කරන්න දැන් මොන දුකක් කියලා තියෙනවා. දුකට හේතුවක් වෙනවා. කාට නිරෝධයක් වෙනවා. නිරෝධයට පත් වෙනවා මාර්ගයක් වෙනවා. ඒතරත් එක අර පරිසෝපාදයක ස්වභාවයෙන් නැත්නම් හේතුඵල ධමක සේයාවක් එතනක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද දුකක් කියලා හඳගත්ත ප්‍රතිඵලයක් තියෙනවා. ඒකට මේ හේතුව කියන්නේ දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ ඒතර දුක්ඛ සමුදය නිසා තමයි දුක කියන හේතුව මේ ඵලයට ආරම්භ දැන් මේ නිරෝධය කියලා එතකොට අපිට ගන්න වෙන්නේ යම්කිසි සාක්ෂාත් කරන ස්වභාවයක්. ඒ සාක්ෂාත් කරන ස්වභාවය සාක්ෂාත් කිරීම සඳහා යන්න ඕනේ වඩන්න ඕනේ මාර්ගිකුත් තියෙනවා. ඒ මාර්ගික උඩ ආරෂ්ඨාංග මාර්ගය කියලා කියනවා. ආරෂ්ඨාංග මාර්ගය හැබැයි ඒක නෑ මේ නිරෝධයට හේතු ආරෂ්ඨාංග මාර්ගය කියලා කිව්වොත් එතෙන්දී පරස්පර විරෝධී භාවයක් මුතු වෙනවා. හැබැයි ආරෂ්ඨාංග මාර්ගය ගමන් කිරීම නිසා සාක්ෂාත් වෙන මට්ටම තමයි නිරෝධය කියලා කියන්නේ. නිවන කියලා කියන්නේ. ඒ නිසා දැන් ඔයගේ අහු ප්‍රශ්නවලදී කියනවා දැන් දැන් අපි හිතමු කොහෙට හරි යන්න මාර්ගයක් අහුවාම පාර අහුවාම දැන් පාර අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ පාර ගමන් කිරීම නිසා යම් තැනකට පැමිණෙනවා. නමුත් මේ පැමිණීමට ඒක උදව් වුණා පාර. ඒ පාර ඇවිල්ලා ඒ උදව්වක් මිස ඒ තැන මේ ස්ථානයේ පැවැත්ම පිණිස නැත්නම් ඒ ස්ථානයක පිහිටීම පිණිස අර පාර හේතුවක් කියලා ගන්න බෑ ඉතින්. ඒ නිසා වදින්දී අර මට මතකයි ඔය එක තැනකදී ඔහු ප්‍රශ්නයක් එනවා මේ නිවනට එතකොට නිවනක් එහෙමනම් හේතු සාහනගත එකක්ද නිවනක් පරිසම්පන්නද කියලා අහන තැන් එහෙම මට මතකයි ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ තැන්වලදී අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කියන්නේ එතෙන්දී මාර්ගය වැඩිම හරහා මාර්ගය සමේ මාර්ගය වැඩිම නිසා තමයි උතුර ප්‍රතිඵලයක් වශයෙන් සාක්ෂාත් කිරීමක් වශයෙන් වෙන්නේ. චතුරාර්ය සත්‍යය ඇත්තටම ඒක එක සත්‍යය සැලකුවාම ඒ ඒ සත්‍යය සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියා කීපයක් පෙන්වනවා. දැන් ගාමයේ වශයෙන් දුක්ඛ සත්‍යය ගත්තොත් දුක්ඛ සත්‍ය සත්‍චිකාරම නේද? නෑ දුක්ඛ සත්‍ය පෙන්වන්නේ ඕන දුක්ඛ පරිණේය. පරිණේය කියලා කියන්නේ ආපසින් අවබෝධ කරගත යුතු කියන වෙනදා යන පරිණේය. යන දුක්ඛ සමුදය පහතම කියන දුක්ඛ සමුදය වශයෙන් ප්‍රහාණය කරන්න හේතුව ප්‍රහාණය කරන්න අන්න ප්‍රහාණය කරන්න. අන්න දුක්ඛ නිරෝධය පෙන්වන්නේ සාක්ෂාත් කරගන්න සත්‍චිකාරණය කියලා දුක් නිරෝධය නම් සාක්ෂාත් කරගන්න ඊළඟට ආරක්ෂාවේ මාර්ගය නම් මොකක්ද වෙන්නේ බලන්න ඕනේ ඒකට කියන්නේ භාවිතබ්බ භාවිතබ්බ කියන මේ ප්‍රමුඛ කලියුයි දියුණු කලියුයි ඒ විදිහට මේ ඉතින් ඔතන තවත් පැත්තකින් එතකොට අතරම මේ පරිසෝපාදයේ අංග චතුරාර්ය සත්‍යයට බෙදලා දැමීමක් ගැන හිතට බලාපොරොත්තු වෙන හිතේ. ඔක්කොම බැලුවොත් සියලු පදාර්ථ මේ පටිච්ච සමුප්පාදය එකතු කරනවට බැහැ. බොහොම ශරීරව ඉක්මනට එක තේරුම් ගන්නයි ඉක්මනින් තියෙන කාරණය තමයි හැංගෙනවා. අහහ. එතකොට මොකද ස්වාමීන් වහන්සේ දැන් අපේ මේ සිත බොහොම වේගෙන් දුවන එකක් නේ. ඒකට මේ ඔක්කොම අතීතයක වර්තමාන මොහොතේ පිටියට ගන්නවා අතීතයට දුවනවා. හරි. එතකොට කොහොමද අපි මේක මේ අපරදාන්නේ මේ නිමක්ෂක් සිද්ධ වුණා ඒක තේරුම් ගත්තා ඊට පස්සේ භාවනාව තුළින්මද මේක තේරුම් ගන්න යුත්තේ. ඒක තමයි දැන් අපි ප්‍රින්සිපල් එක වශයෙන් ගත්තොත් පරිසම්පාද න්‍යාය ධර්මතාවය වශයෙන් ගත්තොත් ඒකට තමයි ප්‍රබලත්වය දෙන්නේ. ඉමස්මින් සති ධම්මෝති ඉමස් උත්පාදය ධම්මපටිදී විදිහට අර උදාහන්සිත පච්චේතාවය වශයෙන් පෙන්වන්නේ මේ ධර්මතාවය. ඒ ධර්මතාවය තමයි කෙනෙක් භවනාවක් තුළින් අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ ධර්මතාවයට අපි හිතුවා දැන් මම උදෙත් උදාහරණයකින් කෙනෙක් වේදනාවක් පස්සේ කරනවා මේ වේදනාවක් දකින්න දකින්න වේදනාවක් මේ පොඩි නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න ඇයි මේ වේදනාව කඩගන්නේ කියලා ඒකදී අපි යෝනිසෝ මානසිකාරයෙන් වේදනාවේ මුල බලන්න උත්සාහ කරනවා. සමුදේ පැත්ත බලන්න කොහොමද මේ වේදනාව හටගන්නේ? කොහොමද මේ වේදනාව හටගන්නේ කියලා බලද්දී තමයි එන දෙන්නේ මේ මක්කලේ මේකට හේතුවක් තියෙනවා මේ වේදනාව ඉබේ පහළ වෙනව නෙමෙයි. අන්න එතකොට තේරෙනවා තේරෙනවානේ මේක ඉබේ පහළ වෙනව නෙමෙයි මේකට හේතුවක් තියෙනවා. හේතු වශයෙන් තමයි යම්කිසි ප්‍රත්‍යක් වශයෙන් හේතුවක් වශයෙන් ඔන්න ස්පර්ශයක් තියෙනවා. ස්පර්ශය නිසා ඔන්න වේදනාවක් හටගන්නවා කියන එක තේරෙන්න ගන්නවා. බුදුහාමුදුරුවෝ කියන හරි ලස්සන උපමාවක් පෙන්නනවා මේ දැන් මේ කාලේ ගිනි දැල්වීම සඳහා ගිනි දැල්වීම සඳහා පාවිච්චි කරලා තියෙන්නේ මේ පොඩි දණු දෙකක්නේ වියලි දණු දෙකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ දණු දෙක පුළුවන් තරම් මම අතුල්ලනවා. අතුල්ලන අතුල්ලන්න මේකේ මේ ඒකදී මෙන්න උපමාවේ තියෙන දැන් මේ විදිහට ගිනි දාන දළු දෙක එකට අතුල්ලන්න අතුල්ලන්න අර කලින් නොතිබිච්ච ප්‍රශ්නයක් දැන් එතන හටගන්නවා. හටගත්තට පස්සේ මම කියනවා දැන් මෙතන කලින් නොතිබිච්ච දැන් ප්‍රශ්නයක් හට අරගෙන තියෙනවා. හැබැයි ඊට පස්සේ මෙයා හිතුවොත් මේක දැන් ඈඩ් කරලා දිනවා කියලා ඒ හටගත්ත රස්නේ දැන් ඔන්න දුර වෙලා යනවා. නැත්තම් මේ කියන්නේ නැති වෙලා යනවා. ඒක කියන්නේ දැන් මේ රස්නේ හට ගන්න ඕන හේතුවක් තිබුණා. ඒක තමයි මේ ඇතිලිම ස්පර්ශය. ස්පර්ශය හරහා මේ පාපය කියන එක රස්නය කියන එක හටගත්තා. මේක ඇතුල් වීම නැවතුනට පස්සේ හටගත්ත ඵලයක් නැතිලා යනවා. ෂේ වෙලා යනවා. අන්න ඒ වගේම කියන පස්සපච්චා වේදනා කියන එක කියනවා. දැන් මේ දුක් දුක් වේදනාවක් හටගන්න ප්‍රත්‍ය වෙන දුක් වේදනාවක් උපදීම සඳහා මුල් වෙන නැත්නම් ඒ සඳහා හේතුකාරක වෙන ඒ අනුරූපී ස්පර්ශයක් නිසා ඔන්න ඒක අනුරූප දුක් වේදනාවක් හටගන්නවා. ඒ වගේම සැප වේදනාවක් සැප වේදනාවට තුඩු දෙන ස්පර්ශයක් කරා සැප වේදනාවක් හටගන්නවා. ඔය විදිහට පෙන්නනවා මේ අදාළ ස්පර්ශය නිසා තමයි මේ වර්ගයේ ස්පර්ශය නිසා තමයි ඊට අනුරූප වේදනාවක් හටගන්නේ. ඉතින් අර වේදනාවට පස්සනාව කරන යෝගාවචරයේ ප්‍රොතන හොඳට නිරීක්ෂණය කරලා නිරීක්ෂණය කරන මේ පස්සපච්චා වේදනාව කියන ඒ ඒ යුගලය එයාට දැනගන්න පුළුවන් වෙනවා. දැන් අපි දුන්න වෙනත් වෙන එකක් ගත්තොත් දැන් වේදනාපච්චා තණ්හා. අපි දුන්න කෙනෙක් බලමු දැන් වේදනාවක් පහ වෙනවා. වේදනාවක් පහළ වෙනකොට වෙන සැප වේදනාවක් හරහා යන කෙනෙක් හිතන්න. අපි ආනාපාන සතියක් වඩලා ඒ ආනාපාන සතිය හරහා හොඳට එක සමාධිමත් වෙලා අනුතාව ටිකක් එහාට යනකොට දැන් පෙන්නනවා පීති පරිසංවේදී අතිසි සාමිතිසික සුඛ පරිසංවේදී අසසි සාමිතිසික හොඳට මේ ප්‍රීතියක් දැන් කවේ පහළ වෙලා හොඳට ප්‍රීතිය දැනගන්න කියනවා සුඛ පරිසංවේදී කියන කායික වශයෙන් සුවයක් ඇති වෙනවා කයකත් සැහැල් වෙලා තියෙනවා අහසේ පාවෙනවා වගේ දේනවා දැන් මේ කායික වශයෙන් සුව වේදනාවක් දැනෙනවා ඒක ආනාපාන සති සූත්‍රයේදී දෙවැනි කියන්නේ 16 ආකාරයකින් පෙන්නනවා මේ ආනාපාන සතිය ප්‍රගුණ කිරීම. ඒකෙදි දෙවන කොටස් හතර වශයෙන් පෙන්වන්නේ වේදනා රසනාවට. එතකොට එතෙන්දී ඕන කෙනෙකුට බලන්න පුළුවන් මේ ඒ සැප වේදනාව නිසා ඔන්න සැප වේදනාව කඩගත්තා. සමහරවිට ඔන්න ඒ ඒක මුල් කරගෙන මම ඒ තරම් සතුටක් වුණේ නැත්නම් හරි කොහොම හරි නිසා ඔන්න මේකට තණ්හාවක් පහළ වෙනවා. මේ වේදනාව මට තව පවත් ගන්න ඕන පහළ වෙනවා. මේ වේදනාව නිසා මට වේදනාව හටගත්තත් එක්ක තමයි තණ්හාව පහළ වෙනවා. වේදනා පච්චය තණ්හා කියලා ඔන්න ලෝකෙලක් අහු වෙන්න පුළුවන්. තණ්හා පච්චය උපාදාන කියලා ඔබ දැඩිව ග්‍රහණය කරොත් ඔන්න එහාටත් යනවා. ඊට මෙහාට යන වේදනාව නිසා ඔන්න තණ්හාව කරගත්තා කියලා අර මේ යුගලේ අහු වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ පරිසම්පාදයේ අංග 12 ටිකක් එහාට වෙන්න තියෙන අංග ටික තමයි ඇත්තටම ටිකක් ගොරෝසු මට්ටමේ ප්‍රායෝගිකව මුලින් අහු වෙන්නේ. හැබැයි කෙනෙක් හොඳට හිත තව තව වඩන්න වඩන්න හොඳට සිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න අපි තුමු අවිඤ්ඤාපච්ච සංඛාර කියන මට්ටම ඊළඟට සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං ඒ වගේ ටිකක් සූක්ෂම මට්ටම් පවා කෙනෙකුට දැක ගන්න අවස්ථාවක් තියෙනවා ඒ නිසා පරිසම්පාදේ ඒ අපි සාමාන්‍ය අංග 12 කොයි කොටසෙන්ද තමන්ට හොඳට මේ ධර්මතාවයේ වැටහෙන්නේ කියන එක තමන් වඩන භාවනාව අනුව තීරණය වෙන්න පුළුවන් මම මේ බියර් පිළිගිර ප්‍රශ්න කීපයක් දෙන්න දැන් ගමු. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ කලක සිට කායනපසන භාවනාව පුරුදු කරමින් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්වා දී පසුව ධාතු දැනගෙන දාසු දැනෙන නොදැනෙන තරමට සියුම් වී ගොසිනි. ඒ දිගටම දැනෙන පැය 24 තුළම කම්පනයක් සීමාවක් නොපෙන්වා පවතී. මෙය දන්වන්නේ ඇතිවීම හා නැතිවීම වන අතර නැතිවීම වඩා සීඝ්‍ර වී ගොස්ය. මේ අතරක් නැතුව පෙළන ස්වභාවයක් පෙන්වුම් කරයි. මෙහිදී ත්‍රිලක්ෂණයක් පෙන්වා දෙයි. සංසුන්ව සිටිනා විට මේ සංඥාව ඉතාමත් සුවදායකයි. එහෙත් සිත කලබල වූ විටදී මෙම සංඥාව ප්‍රබලව දුක ඊටාම වැඩි කරයි. ඉවසීමෙන් යුතුව සිටීම. මේ සංඥාව කය හා සම්බන්ධව පටන් ගන්නම්. දැනට එහි සීමාවක් නොපෙනී. සංඥාවේ සමුදය හා නිරෝධය සංඥාවේ සමුදය හා නිරෝධය පෙන්වා දෙන අතර නිරෝධය ඊටා ප්‍රබලන නමුත් ඒ හා සමග සංඥාව නැවත නැවත ලැබවන්නේ අතරක් නොමැතිවයි. සංඥාවේ සමුදය හා නිරෝධය පෙන්වා දෙන අතර නිරෝධය ඊටා ප්‍රබලන නමුත් ඒ හා සමග සංඥාව නැවත නැවත මතුවන්නේ අතරක් නොමැතිවයි. කලක සිට දැනෙන හා නිරීක්ෂණය කරන දෙයකි. උපදේශ පතමි. පසුව දෙන්නේ සලායතනය හා ඇති බැඳීම් මතුවන නමුත් ඒවා දැන් සිතේ රැඳෙන්නේ නැහැ. කොටස් ටිකක් ඉතින් භාවනාව වැඩිච්ච කෙනෙක් ලියපු මේ වார்த்தාවක් තියෙන්නේ. ඇත්තටම මේ විශේෂ ධාතු මනසිකාර භාවනාවක් කරගොහම අපිට ඕනම ඉරියව්වක වඩන්න පුළුවන්. ඒකට ඉඳගෙන හිටගෙන කියලා දෙයක් නැහැ. ඕනම යථා යථාවා කායෝ මනිහිතෝ හෝති තථාතා පජානාති. කියලා මේ යම් යම් ආකාරයකින් මේ කයි පිහිටියා නම් ඒ ඒ ආකාරයෙන් දැනගන්න පුළුවන්. ඊළඟට අත්තිකායෝ පඨවි ධාතු, ආපෝ ධාතු, චේතෝ ධාතු, ආයෝ ධාතු කියලා විදිහට ධාතු මනසිකාරය සම්බන්ධයෙන් පෙන්නනවා. يعني වර්තමාන වශයෙන් ඒ අවස්ථාවේදී උත්සන්න වෙච්ච ඉස්සරහට ආපු ධාතු ධාතු දැනගන්න පුළුවන්. දැන් ධාතු මනසිකාර භාවනාවේදී ඒ කියන්නේ අපි දුක පටවි ධාතුව අපිට ප්‍රකට වෙන ක්‍රම තියෙනවා. ඊළඟ ආපෝ ධාතුව ප්‍රකට වෙන ක්‍රම තියෙනවා. තේජෝ ධාතුව, වායෝ ධාතුව ඒ විදිහට කියන්නේ ඒ ඒ ධාතුව හඳුනා ගන්නා මේ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ඒ ලක්ෂණ වලින් තමයි මේ මෙන්න මේ නම් දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ නැත්නම් මතු වෙලා තියෙන්නේ ප්‍රකට වෙලා තියෙන්නේ මෙන්න මේ ධාතුවේ කියන එක තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ඒ ධාතුව තේරුම් ගනිමින් යනකොට තමයි ඉතින් මේ වගේ ඊට තේරෙනවා මේ කය කියන්නේ මේ මම කියලා හිතන් හිටියට මම අසවලා කියලා හිතන් හිටියට මම මේකට ලොකු වටිනකමක් දීගෙන හිටියට මෙතන මේ සතර මහා ධාතුක හුදු ක්‍රියාකාරීත්වයක් පමණක් කියලා මේක වඩන්න වඩන්න හොඳට තේරුම් ගන්න තේරුම් ගන්න නැවත නැවත නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න කෙනෙකුට තේරෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් අපි තුන් දැන් පඩවි ධාතුව නම් තද ගතියකින් ඒ වගේම මේකේ අනිත් පැත්ත ගත්තොත් බුරුල් ගතිය නැත්නම් මෘදු ගතිය. ඊළඟට බර ගතියකින් සහැල්ලු ගතියකින්. ඊළඟට ගොරෝසු ගතියකින් සිනිඳු ගතියකින්. මෙන්න මේ ලක්ෂණ හයෙන්ම නිරූපණය වෙන්නේ පඩවි ධාතුව. තේජෝ ධාතුව ගත්තොත් උණුසුම සිසිලෙන් නිරූපණය වෙන තේජෝ ධාතුව. ඊළඟට වායු ධාතුව ඔන්න චලනය වෙන ස්වභාවය, කම්පණය වෙන ස්වභාවය, ඊළඟට නිකන් මේ ධර්ම ස්වභාවය වගේ ලක්ෂණ වලින් ඔන්න වායු ධාතුව නිරූපණය වෙනවා. ඊළඟට ආපෝ ධාතුව මේක දැන් සිමෙන්ති ගොඩකට වතුර ටිකක් දැම්මම හොඳට කැටි වෙන ගතිය තියෙනවා. ඒකට ආපෝ ලක්ෂණ. මේ කයත් විසිරෙන්නේ නැතුව ඔක්කොම ටික එකට ගොනු වෙලා යොමු කරගෙන ඒක රාශී වෙලා තියෙන ආපෝ ලක්ෂණ නිසා. ඊළඟට මේකේ මොන හරි ගමනක් තියෙනවා නම් දැන් ලේ ගමන් කරනවා මේ මොනවාද දාඩිය ගමන් කරනවා චලනය මොකද කියන්නේ ගලනවානේ ඒ ගලන ස්වභාවය ඔන්න ආපෝදාන මේ මේ ලක්ෂණ මේ ලක්ෂණ අපේ අපේ කයට අපි හොඳට යොමු කරාම අපිට දැනෙනවා නම් ඒ ඇවිල්ලා ඒ ඒ ධාතුන් වල ක්‍රියාකාරීත්වය තමයි අපි අත්දකින්නේ මොකද ඉතින් හොඳට සමාධිමත් හිතකින් මේ කයේ මේ හටගන්නා ධාතුන් හොඳින් හොඳින් නිරීක්ෂණය කරනවා නැවත නැවත නිරීක්ෂණය කරනවා නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න හිතන්න අපි කාලයක් මේක කරනවා නම් ඒ අවස්ථාවේදී හිත බොහොම සංසුන් වෙනවා. ඒ කියන්නේ හිතේ තියෙන බෑ මේක මේ මම කරනවාය, මම අසවලාය, මම ඉන්නේ මේ රටේ, මගේ දැනෙන්නේ අතනේ මෙතනේ කියලාවත් සංඥාවක් එන්නේ නැහැ. ඉතින් මේ අපිට පරගතියක් දැනෙනකොට මුලදී තමයි හිතෙන්න පුළුවන් ආ මේ දැන් අනේසේ තමයි දැනෙන්නේ කියලා අපිට එතෙන් හිත යමුවා යොමු කළා වෙන්න පුළුවන්. නමුත් අපි කාලයක් හොඳට ඒක නිතරම නිරීක්ෂණය කරගෙන ඉන්නකොට ඔන්න තවත් අර අපි පනරගත්ත මෙන්න මේ ධන හිස්සය කියලා කියාගත්තේ දීපු නම් පවා මගේ දෙනවා. ඒක පවා මගේ හොඳ හිත සමාධිමත් වෙලා දැන් මම දැනෙන්නේ මේ අපි මේ තද ගතියක් විතරයි. නැත්තම් චංචල ස්වභාවයක් විතරයි. නැත්තම් කම්පන ස්වභාවයක් විතරයි. ඒක මේ වාර්තාවේ ඇත්තම සඳහන් කරලා තියෙනවා. සංසුම්න දැන් මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්වා දී පසුව ධාතු දැනෙන නොදැනෙන තරමට සියුම්නී ගසිනු. එහෙත් දිගටම දැනෙන කම්පනය සීමාවක් පෙන්වා පවතී. දැන් මේ කියන්නේ අපි දැන් මෙහෙම දැන් හොඳට යොමු කරගෙන ඉඳද්දී අනිකුත් ධාතුන් ටික අපි දැන් ධාතු හතරෙන් අපි මුලින් එක එක දේවල් බල බලා හිටියා. ඊට පස්සේ අපි හොඳ එකක් එකකට හොඳට යොමු කරගෙන ඉඳද්දී ඊට පස්සේ අනිත් ඒවා නිකන් මගහැරිලා වගේ යනවා නිකන් ඒක දෙපැත්තට යනවා. මේ හොඳට හිත යොමු කරගත්ත එක තුළ හොඳට හිත ඉවත් වෙනවා. අන්න ඒකෙත් දැන් තේරෙනවා හිතලා තියෙන ඇතේන තියෙන ස්වභාවය. කම්පණය වෙන ස්වභාවය. දැන් මේ තද ගතියක් කියලා කිව්වට මේක මේ නාම ස්වභාවයක් නෙවෙයි මේක දෙන්නේ ක්‍රියාකාරීත්වය. අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ නවුන් එකක් නෙවෙයි verb එකක් බවට පත් වෙනවා. දැන් මේක සාමාන්‍ය තද ගතියක් කියලා එකක් කරගන්නේ. එතන තියෙන්නේ ක්‍රියාකාරීත්වයක් නේද? කියන මේ හැම ධාතු ලක්ෂණයක්ම මොන ක්‍රියාකාරීත්වයක් ක්‍රියා ස්වභාවයක් එතන වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා කියන්නේ හොඳට මේ පැහැදිලි මනසකින් සංසුන් මනසකින් ඒකාග්‍ර වෙච්ච හිතකින් බලන කෙනෙකුට ඔන්න වැටහෙනවා. ඒ වැටහෙන්න තමයි අන්න ටික ටික මේකේ අර අපි ධාතුන්ගේ මුලින් පවතින ලක්ෂණ පරිවි ධාතුවේ මේ ලක්ෂණ තියෙනවා ආගෝල මේක තේයෝල මේක කියලා හොඳට මේවා හොඳට බලබලා බලබලා ඉඳද්දී හිත මේක දැකීම හරහාම තේරුම් ගන්නවා මේ කොයි එකේ එක එක විවිධ ලක්ෂණ තිබුණාට මේවට පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. පඨවි ධාතුවේ පෙන්වන්න කරන තද ගතිය වුණත් මේකේ තද ගතිය මුලින් නැහැ. ඔන්න දැන් පටන් ගත්තා ඔන්න නැති වුණා. ඊළඟට රළු ගතිය මුලින් තිබුණේ නැහැ, දැනුනේ නැහැ. ඔන්න දැන් පටන් ගත්තා ඔන්න නැහැ. ඊළඟට අපි තේජෝ ධාතුව උණුසුමක් කලින් තිබුණේ නැහැ. ඔන්න දැන් පටන් ගත්තා ඔන්න දැන් නැති වුණා. දැන් මොනවා මේ ඇතීම් නැතිීම් කියන ස්වභාවය මේ ඕනම ධාතුවකට පොදේ. කියන අන්න හොඳට තව කෙනෙකුට මේ පොදු පොදු ලක්ෂණ ටික මතුවෙන්න ගන්නවා. මේක ගන්න ඕනේ කිව්වට මේක මේ අපිට මනස මේකට මේ මේ තත්ත්වගත කරන්න බෑ. මේක හොඳින් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න මේක චිත්ත නියාමයක් වශයෙන් හේතුඵල ධමයක් වශයෙන් ප්‍රමාණිකව වර්ධනය වෙන්න ඕනේ. වර්ධනය වෙනකම් මේක වඩන්න. ඒක වර්ධනකට තමයි වන්න තමන්න මුලින් වන්න අර එකිනෙකට එකක් ආවේනික පොදු. පෞද්ගල ලක්ෂණ වැඩෙනවා. ඒක හොඳට බල බලා ඉන්නකොට ඔන්න පොදු ලක්ෂණ ටික වැඩෙනවා. ඇති නැති ස්වභාවයක් වැටෙනවා. වෙනස් වෙන ස්වභාවය වැටෙනවා. මේවා අපිට පාලනය කරන්න බැරි ස්වභාවය වැටෙනවා. ඉතින් පාලනය කරන්න බැරි දෙයකින් මම සතුටක් බලාපොරොත්තු වෙනවා නම් ඒකෙන් සැපයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ හරහා ඇති වෙන්න පුළුවන් දුක, පෙළන ගතිය තේරෙනවා. ඉතින් මේ රිඩක්ෂණය ඔන්න හොඳට මේ නිරීක්ෂණය කිරීම හරහාම يعني මේ වර්තමාන වශයෙන් හටගන්නා සංස්කාර ස්වභාවයක්. දැන් මෙතන ධාතු. ධාතු ස්වභාවයක් වර්තමාන වශයෙන් හටගෙන නිරුද්ධ වෙන හැටි සමුදේ වය දැකීම හරහාම ඔන්න මේක දැකලා දැකලා නිරීක්ෂණය හරහාම අන්න කෙනෙකුට හොඳට ත්‍රිලක්ෂණය වෙනවා. ත්‍රිලක්ෂණය හොඳට වැටහුණා නම් අන්න නිවිදාව පහළනවා. මේ විදිහ තමයි බුදුහාමුදුරුවෝ මේ ක්‍රමානුකූලව පීවරෙන් පීවර විස්තර කරන්නේ. දැන් මේ කියන වගේ මේ මෙතන මේ සංඥාවක් ගාවලා තියෙන එකට මට extra පැහැදිලි නෑ මේ ප්‍රශ්නේ මොකක්ද කියලා දෙන්නේ කියලා. මේ දැන් සංඥා මට්ටම් ඇත්තටම දුර වෙලා යනවා මේ ධාතු මනසිකාරයේදී. මේ ගණිත ලක්ෂණ වලට හොඳට හිත යනවා මේ මේ මේවත් එක්ක හොඳට බලමින් ඉන්නකොට හිතේ වෙන වෙන සංඥා තිබුණා නම් දැන් දේවල් වල ගැන තමන්ගේ දරුණු මුරන් ගැන එහෙම මොනවාහරි සංඥා ටිකක් තිබුණා ඒවා ටික ඔක්කොම දිය විදිය යන්න ඕනේ. කියන්නේ මේ මම කියන්නේ භවනා කරන මොහොතේදී හිතේ වෙනත් සංඥා මොකක්ද තියෙන්න බෑ. ඒ සංඥා ඔක්කොම අයින් වෙලා හිත දැන් හරි පැහැදිලි මනසක් තියෙනවා. ඇතුලේ කතාව නතර වෙලා තියෙනවා. ඒ මට්ටමක තමයි හොඳට මේ දේවල් තේරෙන්නේ. මේ මේ ලියපු කවුරු හරි කෙනා යෝගාචරය මේ මේක තව ටිකක් දිගට බලන්න. හොඳට මේ දේ නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ මෙතන හොඳ දියුණුවක් තියෙනවා. පුළුවන් තරම් තේරුම් ගන්න තියෙන්නේ මේ මේක තමයි යථාර්ථ භාවය. මේ සතර මහා ධාතුවකින් දැන් මේක ඇතුළේ තියෙනවා. අපිට දැන් ධාතු භාවය ප්‍රකට වෙලා තියෙනවා. ඒක හොඳට නිරීක්ෂණය කරනවා. ප්‍රාර්ථනාලා මේක නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන මෙතන එපා වීමක් තමයි වෙන්නේ. එපා වීමක් වෙනවා කියන්නේ අපි මේ දේවල් තුලින් ඇලීමක් දැන් සාමාන්‍යයෙන් මේක හොඳයි කියලා ගත්තොත් මම ලස්සනයි මම හොඳයි මම අනිත් අයට වඩා කෙනෙක් කළම් කියලා ගත්තොත් ඔන්න අපි එතන ඇලෙනවා. ග්‍රහණය කරගන්නවා. ලොකු මමත්වයක් ගොඩ නැගෙනවා. නැත්තම් සක්කාය දිට්ඨිය වර්ධනය වෙනවා. ඒ වෙනුවට දැන් මේකේ තියෙන්නේ මේ මේ ඇතුලේ තියෙන තියෙන ධාතු ස්වභාවය. දැන් මේ ඉදී දකින්නේ ධාතු ස්වභාවය. යාචාජ්ජත්තිකා පටවි ධාතු, යාච බාහිරා පටවි ධාතු, පටවි ධාතු රේවස. ඒනොන බුදුහාමුදුරුවෝ හැම එකක් ගන්න ඕන ඔය මේ මහා රාහුල වංශෝත්‍රයේදී එහෙම කියලා දෙනවා. රාහුල සාගරන්තර කියලා මේ රාහුල මේ ආධ්‍යාත්මික පටවි ධාතුව කියන අමාරු තේරුම් ගත්තා නම් හොඳට ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් මේ ආධ්‍යාත්මික පටවි ධාතුවයි එළියේ තියෙන බාහිර පටවි ධාතුවකට කිසි වෙනසක් නැහැ. එකම පටවි ධාතුවමයි. මේ අපි තමයි නම් දෙගෙන මේක මේක හොඳයි මේක තමයි ලස්සන පියාගෙන අපි තමයි මේ ඉඳලා තියෙන්නේ. මේ ධාතුන් දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියන්නේ. ආධ්‍යාත්මික බාහිර දෙයක් නැහැ. ඒකයි තවරුගෙන මේ ආධ්‍යාත්මික බාහිර කියන ભેද ඔක්කොම සමාන වෙලා යනවා. ඊට පස්සේ ඉතින් අර මමත්වයේ ටික ටික අඩු වෙන්න ඕන එක වෙනවනම් කියන්නේ අපි මමත්වයෙන් සලකන්නේ මේකට ලොකු තැනක් දීවහලානේ දැන් භාවනාවක් කරා කෙනෙකුට ප්‍රත්‍යක්ෂයෙන් හොල මෙතන තියෙන ධාතු සියක්. එළියේ තියෙන ධාතු ටිකක් වෙන කෙනෙක් කියලා මනෝගත තැනක තියෙන ධාතු ටිකක්. ධාතු ස්වභාවය. අන්න හොඳට මේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙන ප්‍රකට වෙන්න අර හිතේ තිබිච්ච ලොකු සීමාවන් ග්‍රහණය කිරීම දැඩිව අල්ලා ගැනීම බැඳීම් මේ ටික පොඩ පොඩ පොඩ පොඩ තවන වෙලා යනවා. දැන් ටිකක් එක පැත්තකින් බලනවා ඉස්සර වගේ ග්‍රහණය කරන්න යන්නේ නැති. අර කෑ ගන්න යන්නේ නැති. ඊට පාර ඉස්සර පයින් යන්නේ නැති. නැත්තම් මරා ගන්න යන්නේ නැති නැති අඩු වෙලා කොහොම නිකන් සහාර වෙච්ච ගතියක්. සංස්මිච්ච ගතියක්. අතහැරිච්ච ගතියක්. හිත නිවිච්ච ගතියකට එනවා. ඒක තමයි අර යථාභූත ඥාන දර්ශන නිබ්බිදත්තාය කියලා කියන්නේ. හොඳට ඇත්ත ඇත්තකින් දැක්කම කෙනෙක් හොඳ ත්‍රිලක්ෂණයේ වැටුණා නම් නිබ්බිදාව පහළ වෙනවා කියන එක ඒකේ ප්‍රතිඵලයක්. ක්‍රමානුකූලව පියවෙන්නේ වලට මාර්ගය බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට ඒක මේ නැත්තම් පහළ කරගන්නවත් නෙමෙයි. ත්‍රිලක්ෂණය අපි හොඳින් බලමු. කියන්නේ ත්‍රිලක්ෂණයක් ත්‍රිලක්ෂණයන් ආරෝපණය කරනවානේ ආමේ අනිත්‍යයි. මේ අනිත්‍ය කියලා මේ හිතට ඔබනවා නෙමෙයි. මේ තියෙන දේවල් හොඳට සමාධිමත් හිතකින් බලනවා. සමාධිමත් හිතකින් බලන්දී ඒක කියන්නේ සමාහිත අවබෝධයෙන් බජනවා. දැන් උතට සමාහිත තැනත්තා සමාධිමත් හිතකින් සංසම් මනසකින් මේ දේ නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න ඒ බලන දේ නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් ඒ තුළ තියෙන පිළීමක් නම් ඒකේ ඒ වෙනස් වීම කිසිසේත්ම අපිට අපේ පාලනයෙන් තොර නම් ඊළඟට අපිට මේක අපේ වශයෙන් පවත්වා ගන්න බැරි නම් ඉතින් මේ මේ මේ කවුරුකත් කොහොමද මම මගේ කියන්නේ කොහොමද මම මේකට ඇලෙන්නේ කියනවා නේ වෙන්නේ ඇලෙනවා වෙනවට වෙන්නේ අයින් වෙනවා මේක මේක අත හැරෙනවා අත හරිනවා නෙවෙයි අත හැරෙනවා අන්න අත හැරෙච්ච මට්ටමක් තමයි ඊට පස්සේ කතා කරන්නේ නිබ්බිදාස කියලා නැත්තම් ප්‍රඥාවෙන් අත හැරෙනවා ප්‍රඥාවෙන් එපා වීමක් අරගෙනවා අන්න එහෙම ටික ටික අයින් වීමක් කරා තමයි සම්පූර්ණයෙන්ම අරමුණ අරමුණු වලින් පවා හිත නිදහස් වෙන භාවයට එන්නේ දැන් මේක ඒක හේතුඵල වශයෙන් ඔය ඇත්තම මේ අනිත්‍ය ලක්ෂණය කියන එකම හේතුඵල ධමයක් තමයි. කියන්නේ මේ දැන් මේ ඇති කලේ මෙහෙ වෙයි කියන එකේම මේක නිරුද්ධ වුණාට පස්සේ මේක නිරුද්ධ වෙනවා කියන එක එතන එතනම බුදුහාමුදුරුවෝ කියනවා. අනිත්‍යයි අනිත්‍ය ලක්ෂණයයි හේතුඵල ධමයි හරි එකට සම්බන්ධයක් තියෙනවා. මේ දෙක වෙන් කරන්න බෑ ඇත්තම. ඔව්. ඔව්. මොකද ඔව් ඒකට අපි මේ අපි මේ දකින්න සංස්කාරයන්ගේ මුළු හැසිරීමම දුක සත්‍ය තමයි. ඒ කියන්නේ ඕනම හේතුව නිසා හටගත්ත දෙයක් මේ මේ හේතුන් නිසා හටගන්න ස්වභාවයට අපි හොඳට හිත යොදලා ඒ තුළ දැකීම තුළම ඒ තුළ සමීපලා බැලීම තුළම වැටහෙන්න තියෙන්නේ දුකක් බලක්. ඒ කියන්නේ ආයේ මේ අපි දුකක්, ඒ කියන්නේ අපි අලුතෙන් දුකක් පණව ගන්න දෙන්නේ නැහැ. අපි ඒ කියන්නේ මොකක් හරි අරමුණකට ලං වෙලා අරමුණක් ග්‍රහණය කරගෙන මේ බැඳීමේ විපස්සනාවේ මුලදී ඒ වගේ හොඳට අරමුණකට සමීප වෙලා බලන්න අවශ්‍යයි. එතනදී හිතට පිළිම තේරෙන්න ගන්න ඕනේ මොකද දැන් මේ අරමුණ ග්‍රහණය කරගෙන ඉන්නේ තමන්ගේ පාලනයෙන් තොරයි මෙයා. මෙයා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා දඟලනවා. ඒ දඟලන දඟලන ස්වභාවය මෙයා දකින්න. හස්පනා පිට දකින්න. දකින්නේ යනකොට හොඳට වැටෙනවා මෙතන තියෙන පිළිම. අට ගත්තනම් මෙතන තියෙන පිළිම. අට ගත්තනම් නිරුද්ධලා නම් තියෙන පිළිම. ඒකයි අර අපි උදේ කතා කරපු අර කචාගත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක්ඛමේ උපජ්ජමානං උපජ්ජති දුක්ඛමේ නිරුද්ධමානං නිරුද්ධති නඛංකති න විචිකිච්ඡති අපරප්පච්චය ඥානමේ වසෙත් හොති එනම් මේ කියන්නේ නිවැරදිව සම්මාදිට්ඨියක් ඇති වෙච්ච කෙනාට තේරෙනවා මේ කොහේ හරි මේ හටගත්තු ස්වභාවයක් තියෙනවා කොහේ හරි හේතුඵල ධර්ම ක්‍රියාත්මක වෙනවා නම් ඒ කියන්නේ හේතුන් නිසා හටගත්තු ස්වභාවයක් හේතුන් නිසා අර පැනනමික ස්වභාවයක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ඉතල දිගට පවතින්න බෑ නිරුද්ධලා යනවාමයි. එහෙනම් හට ගන්නෙම දුකක්මයි. නිරුද්ධලා යන්නෙම නිරුද්ධ උනේ දුකක්ම තමයි. හටගත්ත දුක තමයි නිරුද්ධලා යන්නේ. ඒ ගැන එයාට සැකයක් නැහැ. න කංකදී. ඒ කියන්නේ සැකයක් නැහැ. න විචිකිච්ඡිතී ගැන මුකුත්ම සංකාවක් නැහැ. මේ දැකීමම අපරාපච්චය ඥාන වේවසෙත් හොති හොඳට තව තවත් මේකේ ප්‍රඥාව වර්ධනය වීම සඳහා අදගිනවට කටයුතු කරනවා. ඒ නිසා ඔය මේ දුකක්මයි තියෙන්නේ දුකක් දුකක්මයි උපදිනවා නම් උපදින්නේ දුකක්මයි නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ නැවත නැවත මේ අවධානය කරපු කාරණයක්. ඒ කියන්නේ දැන් එක එක ඇවිල්ලා එක එක අය ගහන සත්‍යෝ ඉන්නවාද මුජ්ජල වෙනවාද අනේ කියලා කියනවනේ. සමහරවිට බුදුරජාණන් වහන්සේ දානවා ඔයා ඔබතුමා මේ මේ උච්ඡේදවාදයට ප්‍රකාශ කරා. ඉන්නා සත්‍යයේ උච්ඡේදයක් පනවන්න. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දැන් මම එහෙම ඉන්න සත්‍යයක් ගැන කියන්නේ නැහැ. විවාහයේ උච්චේතය ගැන කියන්නේ නැහැ. මෙතන මේ දුකක් හටගන්න. මම කියන්නේ එච්චරයි. දුකක් හටගන්නවා. දුකක් නිරුදලා. බුදුහාම එතෙන් තමයි දාන්නේ. මොකද සත්ව පුද්ගල සංඥාවේ ගන්නවා කියන තැනම තියෙන්නේ මිත්‍යාවක් තියෙන්නේ කියලා. සාමාන්‍ය සම්මුතිය යෝගදී කරා ගන්නවා කතා කරන්න බෑ. නමුත් බුදුන් වහන්සේ වෙන්නත් මේ මේ අපි අපි තමයි මේ සත්‍යය කියලා මනවගන්නේ. දැන් ඕක ඔය සේලා සූත්‍රයේදී එහෙම ඇවිල්ලා අහනවනේ මේ මේ මේ මේ මේ මාරයා මාරය ඇවිල්ලා සේනා කියන රහත් දෙරණි අහනවා මේ කවුද මේ නිින්දේ කළේ මේ මේ මේ මේ මේ රූපේ කවුද නැවිලා හරි ඊට පස්සේ ඉතින් සේනා රහත් දෙරණි කියන්නේ මේක මේ හේතුන් පටිච්ච සම්පූර්ණ හේතු බංකා නිරුද්ධ මෙන්න හේතුන් නිසා හටගත්ත දෙයක් මෙතන තියෙන්නේ ඒ හේතු ටික නැති වුණාට කියලා පස්සේ මේක නැති වෙනවා මෙතන මේ අර උදාහරණයක් දෙන්නේ අපි අපි තුමු කරත්තයක් කියන එක නේද අර ක්‍රෝධ කීපයක් එකතු කරලා ඔන්න මැද්දට එකක් දාලා ඊට පස්සේ ඉස්සරහට ගොනිකු බඳලා ඉතින් මේ ඔක්කොම ටික අංග ටික එකතු වුණාට පස්සේ කරත්තය කියන නම දෙනවා. ඒක ඇත්ත වශයෙන්ම කරත්තයක් කියලා දෙයක් නෑ. මේ කෑලි ටික මූට්ටු කරලා ඒක යම්සි ස්වභාවයෙන් හදාගත්තට පස්සේ යම්සි සතහනකට ගත්තට පස්සේ අපි නමක් දෙනවා අන්න මේක මේ කරත්තයක්. අපි මේ වසනාට ගත්තොත් කාර් එකක් කියලා ඒක රෝදාහක මේවා ගත්තා. ඒක යම්කිසි හැඩයක් තියෙනවා. මේ හැඩයට අනුරූපව ගත්තාම ඔන්න එන්ජින් එක තියෙනවා. විවිධ කාර්යවල වෙන කාර්යයක්. ඉතින් ඒකට තව රෝද හයක් හයි කරලා ටිකක් ලොකුවට මේ බොඩි එක හදලා ඔන්න තව සීට් ගානක් හයි කරලා ලොකුවට හදලා ඔන්න බස් එකක් තියෙනවා. ඒ එනකොටම දිනුනම් ටික. ඒ ඒ විදිය කාර්යයෙන් බස් එක වෙන් කරගෙන හදාගෙන අපි නමක් දෙනවා. ඊපස්සේ ඔන්න අපි කාර්ය කරලා ගන්නවා. මට තියෙන BMW. මට තියෙන බෙන්ස් එකක්. මට තියෙන ඒ ප්‍රොජෙක්ට් එකක්. ඊළඟ අපි ඒකේ අල්ලගන්නවා. අපිට ඒක තමයි වරදින්නේ. අපි මේ එක එක ඒවට නම් දීගෙන අපි මේ නම් වලට වටිනාකම ආරෝපණය කරනවා. අපි මේ නම අල්ලගන්නවා දැඩිව ග්‍රහණය කරගන්නවා. ඊපස්සේ අපි මරා ගන්නවා ඒකට. ඒකත් ගහන්නේ මේ සම්මුති ලෝකයක් අතර මම බලා ඉන්නේ. මේ මේක ඇත්ත ඔන්න මම කාර්යක තියෙනවා කියන දැඩිව ග්‍රහණය කරගෙන. ඒකයි සම්බන් අතීතව වචන ඒක වංග කියන්නේ ඒකයි. දැන් මේ කාර්යක තියෙනවා. කාර්යක දැන් එක එක මේ වර්ග තියෙනවා. මේ කාර්යක තියෙනවා නම් අපි ඔක්කොම දැඩිව අල්ලගෙන ඉන්නවා. ඒ කාර්යක හරි නැහැ කියන එක තමයි අපිට කේන්ති යනවා. මොකද අපේ කාර්යය මගේ කාර්යයනේ. අනිත් එක්කලා කියනවා ඒක නෙමෙයි හොඳ අනිත් එයා ගේන්නේ කියලා. මට ගේන්න තියනවා. මම මේ දැඩි වලෙන් මේ කාර් එක දිනනවා කියලා අල්ලන් ඉන්නවා. ඒ වගේ මේ අපේ මනස සාමාන්‍යයෙන් දේවල් තියනවා කියලා අල්ල ගන්නවා. ඒ ගන්නෙ අපිම දීපු නම් ටිකක්. අපිම දාගත්ත ආරෝපණය කරගත්ත මේ වටිනාකම් ටිකක් තමයි මේ දැඩිව ගහන එක ඉන්නේ. ඒ ඔය ඔවා ගැලවෙනවා යන්න ඕනේ. එකපාරට ගැලවෙනවා කියන්නේ නැහැ. ටික ටිකක් අර කරමින් භාවනා කරන මොහොතේ පවා ඔය සම්මුති වල වැඩි ගහන්නේ හිත අයින් වෙනවා. වෙන එක සරල වෙලා සංසිඳලා නිවිලා හොඳට මේ වර්තමාන වශයෙන් මේ පහළ වෙන දේවල් ඇත්ත ඇසකින් පේනවට මට යන්න ඕන. එහෙම නැතුව මේ සම්මුති යෝගී දේවල් විපස්සනා කරන්නේ නැහැ. අපි දැන් කාර්යක අනිත්‍යයි පස්සේ අනිත්‍යයි කියන එක විපස්සනාවක් නෙමෙයි. ඒක නෙමෙයි විපස්සනාව කියන්නේ. විපස්සනාව කියන්නේ ඊට වඩා විකෘත යනවා. ඒක පරමාර්ථ මට්ටමට යනවා කියන්නේ දැන්. කාර්යක බස් එක කියන්නේ සතර මහා ධාතු. මේ කය කියන්නේ සතර මහා ධාතු. මේ ඒකයි නේද? තාම ඒ කියන්නේ මූල ස්වභාවයට හිත යන්න. මූල ස්වභාවයෙන් තමයි විපස්සනා කරන්නේ. රූප පදාස්තරය තමයි තියෙන්නේ. ඒ රූප රූප කෙරෙහි අපි සංහාවක් ඇති කරගත්තොත් රූප රූපාදානස්කන්ධයක් තියෙනවා. උපාදානයි නැහැ කියන්නේ මොකක්ද කියන්නේ මට තේරෙනවා. ඒ ඒකේ මොකක්ද වෙන්නේ? ඔව්. හ්ම් හ්ම් නෑ නෑ ඒ කියන්නේ පංචස්කන්ධය ආයතනය එහෙම පටලවා ගන්න ඕන නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇතම් කෙනෙකුට පංචස්කන්ධය හරහා උගන්වනවා. තවත් කෙනෙකුට පංචස්කන්ධය ගැන කියන්නේ නැතුව ආයතන හරහා උගන්වනවා. තවත් කෙනෙකුට ධාතුන් හරහා උගන්වනවා. ඒ කියන්නේ අපේ අපේ හැමෝගෙම ඇතම් කෙනෙක්ට පංචස්කන්ධය ආශ්‍රිතව ධර්ම කියලා දෙනකොට එයාට හොඳට වැටෙනවා. තවත් කෙනෙකුට ආයතන හරහා කියලා දෙනවා. මෙතන මේ හැක් තියෙනවා, හැඩවල රූපයක් සමුක වෙනවා, උන්න ඊළඟට චක්කු විඥානයක් පහළ වෙනවා කියලා මේ ආයත සම්බන්ධය කියලා. ඔන්න කනක් තියෙනවා, කනට ඔන්න සද්දයක් එනවා, ඔන්න සෝත විඥානයක් පහළ වෙන මේ තියෙන ආයතන වල ප්‍රයත්නක් තියෙනවා. අතන එතන ආයතන වල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. උදාහරණයක් දැන් ඕගොල්ලෝ මන්දියක් බලනකොට චක්කු ආයතනයක් අට අරගෙන නිරුද්ධ වෙනවා. කියන දේ ඇහෙනකොට ඔන්න සෝත ආයතනයක් ඇතුළට නිරුද්ධ වෙනවා. ගඳක් සෝදා කෙනෙකුට ගහන ආයතනයක් ඇතුළට නිරුද්ධ වෙනවා. රසක් විඳිනකොට ජීව ආයතනයක් නිරුද්ධ වෙනවා. ඊට දෙයක් හිතනකොට ඔන්න මන ආයතනයක් හදලා නේද? අන්න බලහම මේ අපේ මුළු අත්දැකීම් පරාසයෙන්ම ධාතු හයෙන් මේ මේ ආයතන හයෙන් විස්තර කරන්න පුළුවන්. ඒ ආධ්‍යාත්මික භාෂාවේ ආයතන වලින් විස්තර කරන බුදුරජාණන් වහන්සේ. අපි මේ අපි කරන්නේ අපිට කොහොම එකක් නෙමෙයි තේරෙන්නේ. අපි මේ එක එක්කෙනාට මේ මේ ඉන්නේ අසලලා මේ ඉන්නේ මෙයා මෙයා නම් මේ මෙයා නම් ගැහෙනවා. මෙයාට දැන් වයස මෙච්චරයි. මෙයාට වයස මෙච්චරයි. අපිට ඕවනේ පේන්නේ. අපි ඕවා ඕවා තුනනේ ජීවත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ සම්මුතියෙන් අපිව අයින් කළා. අපිට මේ ඇත්ත වශයෙන් සිද්ධ වෙන දේ තමයි අපිට යොමු කරන්නේ. ඒ ඇත්ත වශයෙන් සිද්ධ වෙන දේ බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රම වලින් පෙන්නලා දීලා තියෙනවා. එකිනෙකට යන ආයතන වලින් පෙන්නලා දීලා තියෙනවා. ඒ පැත්තේ හොඳට තේරෙනවා. එයා ඒතකොට භවනාවක් වඩන ආයතන පැත්තේ හොඳට මේ වැඩහිඳු කෙනා භවනාවක් යනකොට කර ඒ පැත්තේ. එයා දැන් බකින දකින දේවල් වලට එයාට තේරෙනවා මෙන්න දැන් දකින්නට එයා රූපේ ඔස්සේ යන්නේ නැහැ. මේ අසවලාය, මෙයා හොඳය, මෙයා නරකය කියන ඒ මට්ටම් වලට යන්නේ නැහැ. එයා තේරෙනවා මෙතන දැන් රූපය ඇසක් නෙමෙයි. ඇස ඇදලා නැතිලා තියෙනවා. සත්‍යයක් කරනකොට කන ඇදලා නැතිලා ඒ මට්ටමේ ඉන්නෝනේ. මෙතනින් කතන්දරවල තියෙන ආදීන්නේ. දැන් දැකපු දේ හරහා කතන්දරවල තියෙන හරහා දැන් පැටලෙන්නේ. ඒ කතන්දරවල තියෙන අතර වෙලා බොහොම ලස්සනට මේ දැන් මෙතන ඉන්නවා. ඔන්න ඇහැක් ඇදලා නැතිලා තියෙනවා. ඔන්න කනක් ඇදලා නැතිලා තියෙනවා. දැන් මේ චක්කායතන ඇදලා නැතිලා තියෙනවා. තෝතායතන ඇදලා නැතිලා තියෙනවා. දැන් දිවක් නැත්නම් රස ගැනීම නැතිවෙලා දරන්නේ. මේ මුළු අපේ උදේ ඉඳන් උදේ නැගිටන මොහොතේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම්ම අපි විඳින මුළු අත්දැකීම් සම්භාරයෙන්ම මේ ආයතනවල ඇති නැතිම් ස්වභාවයකින් විස්තර කරනවා. දැස්සේ අපේ මුළු අත්දැකීම් සම්භාරයෙන්ම පංචස්කන්ධය විස්තර කරනවා. අපේ මුළු අත්දැකීම් සම්භාරයෙන්ම ධාතු වලින් විස්තර කරනවා. ඉතින් අපි එකිනෙකාට ගෝචර වෙන ප්‍රදේශයෙන් බුදුහාමුදුරුවෝ විස්තර කරලා දෙනවා. ඒ අය ඒ විදිහට තේරුම් ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ඔය කවුද මේ රාහුල ස්වාමීන් වහන්සේට ආයතන මේක ධාතු වලින් ඉස්සර කරලා දීලා තියෙනවා. අපි බොහෝ දෙනාට පංචස්කන්ධය පැත්තෙන් ඉස්සර කරනවා. තවත් දෙනෙක් ඊට ආයතන පැත්තෙන් මේ ඉස්සර කරලා ඉතින් එක එක ස්වාමීන් වහන්සේට එක එක විදිහට ඉස්සර කරලා තියෙනවා. අපි නිරීක්ෂණය කරද්දී ත්‍රිලක්ෂණය වැටහෙනවා අනිත් කොයි පැත්තෙන් කියන්නේ. ආයතන පැත්තෙන් හතේ බැලුවා මේ මෙතන තියෙන ඇක්ලින් නැති ස්වභාවය. කලින් තිබුණ නැති ආයතන හටගත්තා මේක තියා. ඒක නිරුද්ධ වුණා. ආයෙක පටන් ගත්ත එකක් ගියා. ආයතන පැත්තෙන් ගත්තා ධාතු පැත්තෙන් ගියා. පච්චස්කන්ධය ගත්තා. කොහෙන් ගියත් ත්‍රිලක්ෂණයට එනවා. ආ. ආකාශ ධාතුව අපිට තේරුම් ගන්න හැටි ඔව්. අවකාශ තත්ත්වය. ඔව්. ඇත්තටම ආකාශ ධාතුව ඒ තරම්ම මේ කියන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් දැකීමක් ඒ තරම්ම මේ මට හම් වෙලා නැහැ. හැබැයි ඒක يعني උදාහරණයක් වශයෙන් ඔය මේ ධාතු විභාග සූත්‍රයේදී ධාතු හයක් ගැන කතා කරනවා. ඒකදී ආකාශ ධාතු ගැන ධාතු පෙන්නනවා. දැන් උදාහරණයක් වශයෙන් හරි සරල ක්‍රමවල විස්තර කරලා තියෙන්නේ. දැන් මේ මුඛ කුහරය දැන් අපි කැමරන අර වෙලාවට අර හිස්නේ ඒ කියන්නේ හිස් බව. ආමාශය ගත්තොත් ආහාර පිළිවෙල දේවල් හිස්. මේ වගේම කයේ තියෙන විවිධාකාරයේ කුහර ප්‍රදේශ කරන ආකාශ ධාතුවේ යම් උදාහරණ වශයෙන් පෙන්නනවා. ඊළඟට පළවෙනි හඳුල ගත්තොත් ඔන්න මේ ඇට කටු ඔළුව මේ හිස් කඳුල මේ ඊළඟට මේ කෙස් ලොමුනිය දත්සම් මේ තියෙන මුළු ධාතු විස් මේ කොටස් 20 පළවෙනි ධාතු බහුකට දෙවල් වශයෙන් පෙන්නනවා මේ විදිහට හතරවෙනි ධාතුන් පෙන්නලා දීලා තියෙනවා එතකොට දැන් ආකාශ ධාතුව ගත්තොත් ඒකෙදි කියන්නේ මේ මේ ආකාශ ධාතුවත් මේක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා අනාත්ම පැත්තෙන් තමයි විස්තර කරලා තියෙන්නේ ඒක ඒ කියන්නේ දැන් අපි සාදු මානසිකාරයේදී ඒ තරම්ම ආකාර ධාම වලට වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. සතර මහා ධාමයේ තමයි මේ ඒක ධාතු මේ චතු ධාතු අවස්ථා කියලා එහෙම පාලින් කියන්නේ. සතර මහා ධාතුන් හොඳට වෙන් කර වෙන් කර බෙද බෙදා හොඳට වැඩිපත් සිද්ධ වෙනවා. සතර මහා ධාතු තමයි සාමාන්‍ය කට කරගන්න සම්පූර්ණ මම මේකදී එක්ක ප්‍රශ්නයක් ගන්න ඉන්ද්‍රිය සංවර සීලය සඳහා සමාදානව රකින්න සිල්පදයක් තියෙනවද කියලා මේ අහපත් අහනවා දැන් හිතන ඉන්ද්‍රිය සංවරය අපි දැන් අද අට සීවල තම අන්තර්ගතයි මොකද රච්ච ගීත වාදිත සුසුක දස්සන වාලා කියන අපි යද්දී ඉන්න තියෙන ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා ඊළඟට තව ගත්තොත් ම්ම් පන්සල් වලක් ඉතින් එහෙම කියන්න පුළුවන්. ධාතු තුන්වෙනි ශික්ෂා පදේ. ඉන්ද්‍රිය සංවරය කරනවා අපිට ආරක්ෂා කරන්න පුළුවන්. ඊළඟට සුරාමේන වජ්ජ ප්‍රමාදන ඨානගෙන ඉන්ද්‍රිය සංවරය කරනවා අපිට කරන්න පුළුවන්. ඊළඟට දැන් භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කියනවා භික්ෂූන් වහන්සේලාට සීලය කොටස් හතරකට බෙදෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඊළඟට පත්‍ය සමිෂ්ඨ සීලය කියනවා. එතෙන්දී ඉන්ද්‍රිය සංවරය එක එක අංගයක්. සීලය එක අංගයක්. එනිසා ඒ නිසා ඉන්ද්‍රිය සංවර සීලය ඉතින් කොහොම කියන සමාදාන රකින්න සීල් පදයක් වශයෙන් කිව්වහම ඉතින් පද රාශියකින් මේ ඉන්ද්‍රිය සංවරය කියන එක ක්‍රියාත්මක වෙලා තියෙනවා. තව කාට හරි මොනවද තියෙනවද නැත්නම් මේ ප්‍රශ්න තම කියන සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්චා සම්බේ ධර්මා අනත්තා. අපට අනුකම්පාවෙන් හිත ගන්න කොට කරුණාවෙන් පහදා දෙන්න. මේ මම හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා, උපාදාන පත්‍ය අභව. මේ සංඛාර සහ භව යන වචන වල අර්ථ කරුණාවෙන් පහදා දෙන්න. සංඛාරා සහ භව අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනවාම දැන් මෙතන සංස්කාර සාස්ත්‍රීයෙන් කියන අර්ථය තමයි එතන ගන්න තියෙන්නේ. කියන්නේ අපිට අපිට මෙහෙම දැන් අපේ අපි රූපයක් දකිනවා. රූපයක් දැක්කහම අපේ රූපේ හැමතිස්සෙම අපේ රුචි අරුචිකම් අනුව අපි ඒකට ඉදිරියට දීලා අපි තව සකස් කරනවා. ඒ මේ මේ දකින්නේ නිකන්නේ පාටක් දකින්නේ නමුත් අපේ ඒ පාට කැමති නම් මොන අපේ පාට ඔස්සේ හිතයක් හිතනවා මේ මේ දීන්ත නම් කොහෙද දන්නේ නැහැ. අපේ ගෙදරට මේ විදිහේ මේ පාටෙම ගන්න ඕනේ. මම මෙතෙන්ද ගානක් තියෙනවා අතන ගාන්න බැරි වුණා. අන්තිම අපි කතාවක් පොතක යනවා. මේ අවිද්‍යාව නිසා තමයි අර එතකොට හිතට ආපු මේ අරමුණ සංස්කාරයක් සිද්ධ වෙන්නේ. දැන් මොකද්ද? උපාදාන පත්‍ය භව කියන එකේදී ඊට වඩා ටිකක් වෙනස් මට්ටමක් තියෙන්නේ. දැන් ඔන්න ඊටමත් මෙහා එනවානේ දැන් වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව වෙන්නේ. දැන් ඊට පොඩ්ඩක් මෙහාට ගිහිල්ලා අපි කතා කරොත් මොකද අපි තුමුද සැප වේදනාවක් එනවා කියලා අපි දන්නවා නම් අපි කියන අයිස්ක්‍රීම් එක අද තිබුණාට අයිස්ක්‍රීම් ඉතින් නෑ අයිස්ක්‍රීම් හින්දා ඔන්න හොඳ يعني සැප වේදනාවක් ගන්න පුළුවන් කියලා ඔන්න කැමැත්තක් තියෙනවා. ඔන්න අපි තුන් දැන් අයිස්ක්‍රීම් ටයක් කනවා. දැන් අපි ටයක් ඔන්න බැලුවාම දැන් ඔන්න හොඳ වේදනාවක් දැනෙනවා. සුඛ වේදනාවක් ඔන්න දිවහරහා ලොකු පිනවීමක් දැනෙන්න ගන්නවා. හොඳ දැන් උතර දිවට රසක් දැනෙනවා. ඉතින් මේ කාර්යම කාපු නැති જાතියක් ඇහිලා අන්තිම වාපයක් කියලා හොඳටම හදලා තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් S2ක් පියාගෙන අනිත් ඒවා සම්පූර්ණ යමත කියලා ටික ටික නැවත නැවත යන අයිස්ක්‍රීම් එක උඩ දෙනවා. දැන් දැන් මොකද වෙන්නේ? දැන් අර තණ්හාව දැන් උපාදාන මට්ටමට පත් වෙනවා. මුලින් මේක නැත්තත් තිබුණා. දැන් හොඳට දැන් මේක හොඳට මේ අර දැනෙන රසය හොඳට උපාදාන වෙනවා. තව තව හොඳට මේක වර්ධනය වෙනවා. දැන් ඉන්නේ බලන්න කොහෙද? දැන් අපිට මේ ගෙදර අමතකයි. මේ පන්සල අමතකයි. ඉන්න බර්ත්ඩේ කියලා අමතකයි. මොකක්වත් නැහැ. දැන් ඉන්නේ රස ලෝකේ. දැන් ඉන්නේ රස ලෝකේ ඉන්නේ. සම්පූර්ණයෙන්ම දැන් අර භව කියන මට්ටමකට ඇවිල්ලා. ඒ කියන්නේ උපාදාන පත්‍ය මේ හොඳට දැඩිව ග්‍රහණය වීම නිසා අන්න ඒ සාමාන්‍ය භව කියන එක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරනවා becoming කියලා. මේ අඩු තත්ත්වයකට දැන්පත් වෙලා හිත හිත කලින් තිබුණ නිකන් හරි ඒකාකාරී මට්ටමක දැන් ඒ වුණාට බොහොම ආස්වාදනීය අඩු ලෝකයක දැන් රස ලෝකයක අතරමං වෙලා ඉන්නවා. අන්න ඒ වගේ අපේ මේ අපි ගන්න අත්දැකීම් හරහා අපි ඒ ඒ ලෝකවලට ඒ ඒ ලෝකවල අද අපි උපදිනවා. දැන් මොන අපි රස ලෝකෙක ඉපදිලා දැන් ඇස් දෙකක් පියාගෙන දැන් මොකක්වත් නැහැ. අනික ඉන්ද්‍රයන්ට කිසිම වටිනකමක් දෙන්නේ නැතුව දැන් මොන දිව කියන ඉන්ද්‍රය හරහා දිව කියන ආයතනය හරහා ඔන්න දැන් අපි මේ රස ලෝකයේ අතරමං වෙලා ඉන්නවා. ඒ මොකක් ඉතින් දිගට දිගට යන්නේ ඇස්ට්‍රීම් එක ඉවර වෙනවා. ඔන්න කඩන් වැටෙනවා. ආයෙත් අර ඒකාකාරී ලෝකයටපත් වෙනවා. ඉතින් අන්නේ වගේ තත්ත්වයක් තමයි භව මේ උපාදාන පත්‍ය භව කියන එකෙන් සලකන තියෙනවා. වර්තමාන වශයෙන් මේ දැඩිව ග්‍රහණය වීම හරහා තණ්හාවේ මෙහෙ වීමෙන් නිතර දැඩිව ග්‍රහණය වෙලා ඒ දැඩිව ග්‍රහණය මොන ඊළඟට භව තත්ත්වයට අලුත් තත්ත්වයට හිටිය මානසික මට්ටම වෙනුවට ඊට වෙනත් કૃතිම මානසික මට්ටමක් කෘතිම ආස්වාදනීය මානසික මට්ටමක් අනුව කියලා. අපි ඒක තමයි ඊළඟ දැන් ජීවත් වෙන්නේ. ඒකත් හැබැයි නිතරම භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරාවන ලෝකවල දේව කියන්නේ ඒක. දුරලා යනවා. ඒකත් අවසන් වෙන ආයි පරවන ඒක ආයි මට්ටමට එක. හේතු නිසා ඇති වෙලා හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. මේ පටිසම්පාදයේ විස්තර කිරීමත් අනිත්‍ය වචන විස්තර කිරීම මත මේක තමයි කතා කරන්නේ. පටිසම්පාදයයි අනිත්‍යයි කියන එක මේ කරගන්න බැරි තරමට ඇත්තම සම්බන්ධයක් කියන්නේ. මේ ප්‍රශ්න ටිකක් මෙතනින් අවසන්යි. ලිඛිත ප්‍රශ්න මට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි තව වාචිකව අහන්නවත් තියෙනවා අපිට තව පොඩි වෙලාවක් කරගන්න පුළුවන්. ආත්මහත් දැන් වර්ණානුස්සේ වටලා ඉදිරියට ගියම පස්සේ කීක මොකක් වෙන්නේ මරණානුස්සතිය ඒ කියන්නේ මරණානුස්සතිය වඩද්දී අපි දැන් මෙනියු ගන්නේ දැන් ඉන්න අය සම්බන්ධ කරන රූපද? තමුන් ගැන හිතනවා. ඔය වලට සාමාන්‍ය මරණානුස්සතිය අනුස්සති භාවනාවක් නේ. පුළුවන් නම් ඊට දැන් අපි තෙන්දී කියන්නේ මම ඉන්නවා මම මේ මම අන්න මේ ආසවල් කාලයෙන් මැරෙනවා කියලා ඉතින් අපිට විදියට ජීවිතාන්තය මරණීය තත් කියලා ඉතින් අපිට එහෙම මරන්න පුළුවන් වරදක් නැහැ. තව ටිකක් හැබැයි ඊට වඩා එහාට ගිහිල්ලා මම නම් හිතනවා මේ ඔය මරණානුස්සතිය වෙනුවට සතර සතිපට්ඨානයක් වගේ වෙලා ගන්නවා නම් ඊට වඩා අපිට කැම්බරට යන්න පුළුවන්. ඒසා කියන්නේ මරණානුස්සතිය වැඩිමින් නෙදුත් රූප පේනවා කියන එකක් ඒ කියන්නේ හැමෝටම වෙන දෙයක් නෙමෙයි. කියන්නේ අපිට මරණානුස්සතිය හරහා හොඳට අවුදුරටත් මේ සංසාරයෙන් ගැලවෙන්න ඕනාව ඉක්මනට මේ කියන්නේ මේ ධහමක් දියුණු කරගන්න ඕනාව සංවේගයේ පහළ වීම වගේ දේවල් තමයි හිතට එන්නේ. ඒ හැර ඒ කියන්නේ මොනවා හරි නිකන් විකාර රූප පේනවා නම් ගැටසැකිලි පේනවා නම් ඔය මොනවා හරි දේවල් පේනවා නම් ඒක මරණානුස්සතියේ ප්‍රතිඵලයක් කියලා කියන්න හරි අමාරුයි. ඒක මම හිතන්නේ ඊට වඩා හොඳයි දැන් ඒක සාමාන්‍යයෙන් ඔය භවනා ක්‍රමවල වෙන ඔය අපිටම අසුද්ධය වරණානුස්සති ඒ වගේ ඒ වගේ භවනා තියෙනවා ඊට අතර මෙත්තා බුද්ධානුස්සති කියලා තියෙනවා ඔය භවනා හතර වෙනවනේ චතුරාර්යක භවනා කියලා ඒ ඒවැයි අපි ප්‍රයෝජනේ බලන්න තමයි පාවිච්චි කරන්නේ අපිටම දැන් මට හොඳටම කේන්ද්‍රීය වෙලා මොකද මම ටක්කාර වාඩිලා ආනාපානසති කරන්න ගියාට හරියන්නේ ඒනනම් මට මෛත්‍රී භාවනාවක් කළා බුද්ධානුස්සතියක් වඩලා පෙරේත තැම්පත් කරගෙන මධ්‍යස්ථ කරගෙන ආයේ තැම්පත් වුණාට පස්සේ ඔන්න ආනාපානසති කරන්න යන ඔන්න ආනාපානසතිය හරියනවා. අපිට හොඳටම රාගය ඇවිස්සලා හිත මේ රාගෙන් දැවෙන වෙලාවක ආය ආනාපානසති කරන්න යන වැඩක් නෑ. ඒ වෙලාවට ඔන්න මට ඔන්න අසුභ භාවනාවක් කළා. වගේ ආයෙ නැවතත් හිත සමාධිය කරගෙන මධ්‍යස්ථ කරගෙන ඔන්න ආනාපානසතිය වඩන්න ගියොත් සාර්ථක වෙනවා. ඒ වගේම හිත අපිටම කිසිම භාවනා කරන උනන්දුවක් නැහැ මේ හැමදාම කල්දලා ඉන්නේ ඒ තරම් මේකින් ගන්න ප්‍රයෝජනයක් නැහැ අන්න ඒ වගේ කෙනෙකුට එකපාරට භාවනාවට යොමු වෙන්නේ නැහැ යාළුවෝ මරණානුස්සතිය වගේ දෙයක් හම්බේ ගන්නවා නම් ඒක වටන්න ගත්තා නම් අන්න යාට මේක ගැන උනන්දුවක් ඇතිවෙනවා මේ මරණය කියන්නේ කොයි වෙලාවෙ එන්න පුළුවන් දෙයක් නැහැ මේ ගැන නිශ්චිත ස්වභාවයක් නැහැ මේ ජීවිතේ කොයි කාලේ කොයි ප්‍රචර දවසට පවතිනවා කියන මට මමවත් දන්නේ නැහැ කොයි විලාද මැරෙන්න දන්නේ නැහැ. කොච්චර කාල ජීවත් වෙනවද දන්නේ නැහැ. කොයි විදිහට මැරෙන්න දන්නේ නැහැ. කොතනද මැරෙන්න දන්නේ නැහැ. මේ මරණය ගැන හොඳ මේ මේ දැක්මක් ඇති වෙනවා. අන්න එයා දැන් උත්සාහ කරනවා මේ ධර්ම ප්‍රගුණ කරන්න. තව තවදුරටත් ඒතකොට එතන එතෙන් දැන් මරණානුස්සතියෙන් වෙන්න ඕන සේවය වෙලා අවසానයි. ඒකෙන් වෙන්න ඕන සේවය තමයි මෙයා තවදුරටත් හොඳට ධර්මයට යොමු කිරීම. දැන් මේකේ යමක් කරගන්න ඕනේ මම මේ ජීවිතේ ප්‍රයෝජනේ ගන්න ඕනේ කියන්නේ නන්දු අරින් හදලා දුන්නා. ඊට පස්සේ ටික සතරවදපත්හණයෙන් දාලා වගේ කරන්න තියෙනවා. ඒ නිසා මේ භාවනා හතර චතුරාර්යක භාවනා හතර මේ වෙනන හතර අවස්ථානුකූල වැඩක් තියෙනවා. අපි දිගටම එකක්ම වඩනවා වෙනකොට අදහසක් කරේ අපි මෛත්‍රිය දිගටම වඩනවා. ඒක කියන්නේ මෛත්‍රී පැත්තෙන් කියන්නේ සමත භාවනාව. ඊට වඩා හොඳ හැබැයි මේ මෛත්‍රියෙන් අරගෙන අදාළ වෙලාවට ඒක වඩා ගත්තා. ඊට පස්සේ ඉතින් ඊට වඩා ප්‍රබල කර්මස්ථානයක්, මූල කර්මස්ථානයක්, ප්‍රබල කර්මස්ථානයක් අසුර කරගෙන යනවා. ඒක තමයි හතරක පටහනක් භාවනාවක්. පැත්තෙන් ඒක තමයි කරයන් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ බාරක් පස්සා වැඩිමනේ සතර සත්පට්ඨානම වැඩිනවා ඔව් කායන පස්සනාව තමයි. එහෙම දෙයක් කියන්න පුළුවන්. මොකද කායන පස්සනාවේම තමයි එක කොටසක් තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය වැඩිවීමෙන් උදාහරණ කියනවා මේ එකක් කියන ආනාපාන සතිය වැඩිවීම නිවැරදිව වැඩිවීම හරහා සතර සතිපට්ඨානයම වඩා ගන්න හැකියාව තියෙනවා කියලා කියනවා. අර සතර සතිපට්ඨානය වල වැඩිවීම හරහා සතර සතිපට්ඨානයේ මේ ආකාරයෙන් දියුණුවීම හරහා සත්‍ය බොජ්ජංග ධර්මයන් දියුණු වෙනවා කියලා කියනවා. සත්‍ය බොජ්ජංග ධර්මයන් නිවැරදිව වැඩිවීම හරහා විචා විමුක්ති කියන ධර්මයන් දියුණු වෙනවා කියලා කියනවා. ඒ නිසා කායවසනාවේ එන ආනාපාන සතිය ගැන බුදුහාමුදුරුවෝ විශේෂයෙන් වර්ණනා කරනවා. වර්ණනා කරලා කියනවා මේ ආනාපාන සතිය බොහොම ප්‍රබලයි. මේ කියලා එහෙම තමයි ආනාපාන සතිය විචුම් මහන්සලට අනුදැනව දාරන්නේ. ඒක ඒක බොහොම සුවිශේෂී විදිහට පෙන්වා දීලා තියෙනවා. වගේම ආනාපාන සතියේ සංයුක්තය කියලා වෙනම ආනාපාන සතියටම අදාළ සූත්‍ර රාශියක් ගොනු කරලා තියෙනවා සංයුක්ත නිකායේ. මොකද ඒක හැබැයි ආනාපාන සතිය වඩන කියන්නේ විපස්සනා මුල් කරගෙන වඩන ක්‍රමෙ වෙන්නන්නේ. මේ අංග 16කින් නැත්නම් පියවර 16කින් එකට පැනනවා. මම හිතන්නේ මම ඒ හිත පිට යන කොටම ඉතින් අතකොට ආනේ ත්‍රිලක්ෂණය වෙනි කරොත් ඒකම දැන් අර ඒක අර්ථ නිත්‍ය ස්වභාවයක් නෙමෙයි නිත්‍ය ස්වභාවයක් පිට යනවා කියන්නේ ඒක විදර්ශනාව අපිට ඒ මොහොතේ බලන්න පුළුවන් ඒ විදිහෙන් ඒ ටිකක් ඉතින් මේ මෙහෙම කියන්න පුළුවන් අපි හිතමු අන්න දැන් හිත ගැන භාවනා කරන්නේ චිත්තාවසනම් පඩන්නේ එහෙනම් හිත ගැන බලන් ඉන්නේ හිත ගැන බලන් ඉන්නකොට යාට තේරෙනවා අන්න දැන් මේකේ වගේ ද්වේෂයක් පහළ වුණා මං හරි අරමුණක් කරා දැන් ඒ අරමුණ කියන්නේ දැන් එළියට යනවක් නේ එළිය යම් දෙයක් අරමුණු වීම හරහා දේශය පහළ වෙනවා. ඊට පස්සේ ඔන්න ඒක ඒ ඒකත් දැන් ඉවරයි. ඔන්න දැන් ආයේ වෙනත් අරමුණක් කරන රාගයක් පහළ වෙනවා. දැන් මේක අවසානයේ මේ අනිත්‍යයටපත් වුණා. මෙන්න ආයේ රාගයක් පහළ වුණා. ඒකත් අනිත්‍යයටපත් වුණා. ඊට පස්සේ ආයේ දේශයක් පහළ වුණා. ඒකත් අනිත්‍යයටපත් වුණා. කියන දේ මේ දෙකේ මේ හිත ඒ ඒ අරමුණට පැන පැන යන හැටි දැකීම් දැක ගන්න පුළුවන් නම් ඒ ඒ විවිධ අරමුණු ඇසුරු කරද්දී රාගය පහළ නැහැ. දේශය පහළ නැහැ. ඒ මොහොන වලින් දැක ගන්න පුළුවන් නම් එතෙන්දී ප්‍රයෝජනය ගන්න පුළුවන්. හැබැයි එතන ටිකක් يعني මේ මේ ටිකක් ඒ මට්ටම ටිකක් ඉතින් මොකද ඒ කියන්නේ මුල් අවස්ථාවේ මට්ටම කරන්න බෑ. ඒ කියන්නේ චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව බුදුරජාණන් වහන්සේ අනුදැනුවදා කරන්නේ ටිකක් සංපත්ච්ච මනසෙන්. එහෙම නැත්නම් වඩාගත් සතියක් තියෙන යෝගාවචරය තමයි මේ මේක කරන්න පුළුවන් කියලා කියන්නේ. නැත්නම් අපි රාග හිතක් බලන්න ගියාම රාගට අහු වෙනවා. දේශ හිතක් බලන්න ගියාම දේශට අහු වෙනවා. ඒ නිසා චිත්තානුපස්සනාවට බහින්න කලින් මේ නිසා බුදුහාමුදුරු කායනුපස්සනාවෙන් කරන්නේ. හොඳට කයෙන් කය පාවිච්චි කරලා හොඳට සතිය පිහිටව ගන්න. හොඳට සතිය වර්ධනය කරගන්න. හිතේ එකඟතාවයක් හදාගන්න. ඔන්න එහෙම කායනුපස්සනාවෙන් හොඳට සතිය දියුණු කළා අරගෙන යම් ස්ථාවර මට්ටමකට තහවුරු වෙච්ච මට්ටමකට ආවනම් ඔන්න යන වේදනානුපසනාවක් උනත් ඉබේම වගේ එන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් චිත්තානුපසනාවෙන් ඉබේම වගේ හිත දිහා බැලෙන්න පුළුවන්. බලනෝනේ දැන් ප්‍රමාණිකව අර සතියෙන් ගෙනලා දානවා එතෙන්ට. තමන්ට අද තේරෙනවා දැන් මේ හිත හිත දැන් බලන්න පුළුවන්. දැන් කායික දේව සමනය වෙලා ගියා. ධාතු ලක්ෂණය තරම් ප්‍රකට නැහැ. මුළු කයම නිකන් තැම්පත් වෙලා. සමනයටපත් වෙලා. දැන් එයාලා දෙන්න දැන් ඊට වඩා වේදනාව ගන්න පුළුවන්. හිතේ නිකන් සැප ගතියක් එනවා. දුම්නස් ගතියක් එනවා. නැත්නම් සතුරු ස්වභාවයක් එනවා ප්‍රීති ස්වභාවයක් දැන් මේ වගේ බලන්න පුළුවන් වේදනාවක් සමට්ටෙන් බලන්න. ඒවත් සමණය වුණාම මොන හිතේ සිදුවිලි එනවා රාගය එනවා ද්වේෂය එනවා මෝහය එනවා මේ මෛත්‍රිය එනවා ඉතින් මොන හිත දිහා බලන්න පුළුවන්. මොන ටික ටික මේවා නිකන් අර ලස්සනට ඈදෙන ගතියක් තියෙනවා. සෝනස් මේ දේ කතා කළ ප්‍රශ්නේ විසියල් ඇත කියලා අන්තයන් සෙල්ලෙන් දෙයක් ගන්න පාපිවා. ඔව්. ඒක මේ උඩට ගැඹුරු අදහස් ඇති වෙනවා මේ විද්‍ය ධෛර්ය ඉතර එකස් යන්නේ දාන කතා කරා. ඔව්. ඒ වගේ දෙයක් ප්‍රශ්නේ කොට එකස් යනවා. ඒ කියන්නේ සිම් වයිස් වලින්. මොකද ඒ අදහස් කරන්නේ සියල්ල ඇත්තේ කියන එක උඩට මන්ට විදහන්න නම් හොඳයි ලස්සනයි නෑ එතන එතන හිත හිත අල්ලන ඇලෙන්නේ නේ මොකක්ද අපි තේරුම් ගන්න හිත අල්ලනවා සියල්ල තියෙනවා කියලා. හිත දැන් අපි මන අපි දීපු නම් ටික අර සම්මුති මට්ටම් ටික අපි ඇත්ත වශයෙන් තියෙන දේවල් වශයෙන් හිත අල්ලනවා. දැන් මේ බුදු පිළිමේ තියෙනවා. මේ විත්‍ය තියෙනවා නැත්නම් මේ ඔක්කොම තියෙනවා තියෙනවා තියෙනවා කියලා ගන්නවා. හැබැයි ඒ ඒ ඒවත් يعني මේ ධාතු කියලා මේ මේ අපි දාලා නම් ටිකක් කියලා අන්න ඒ ඒ ටික තමයි අපි ටිකක් විනිවිද දැනගන්න තියෙන්නේ. නැතුව ඒ කියන්නේ මෙතන අදහස් වෙන්නේ මේ මේ මේක මුකුත් නැහැ කියලා මේක අස්සෙන් යන්න පුළුවන් එහෙම අර්ථයකට තියෙන්නේ. ඒක අපි අපි අර දීප සම්මුති මට්ටම් දැඩිව ගහන්නේ අයින් වෙනවා. සම්මුතිය සම්මුතියේ සත්‍යයක් වශයෙන් බාධාගෙන. ඒක ප්‍රයෝජන සමග පාවිච්චි කරන්න කියලා. ඉතින් අර ඒක ඒකේ තව එහා ගිය මට්ටමක් තමයි පෙන්වන්නේ හොඳට සංපත් වෙච්ච මනසකින් හොඳ භවනාවක් වඩන්නේ. මේ අපි දීපු නම් ගම් ඔක්කොම අයින් වෙලා මෙතන තියෙන ධාතු ස්වභාවයක් කියන දෙයක් මතුවෙලා හොඳට ඒ ධාතුන්ගේ හැසිරීම බලන්නවට බලනකොට තේරෙන ධාතුන් කියන දේවල් ඇතිලා නැතිලා ඇතිවීම නිරන්තරයෙන් දකින්න දකින්න ඇතිවීම නිරන්තරයෙන් දකින්න දකින්න මේක කිසිම දෙයක් නැහැ කියලා අන්තය දුරලා යන එක තියෙනවා. ඒ වගේම ධාතුන් නිරන්තරයෙන් නැති වෙන නැති වෙන. කියන්නේ දැන් අපි මේ ධාතුන් නිරන්තරයෙන් නැති වෙනවා කියන එක දැනගන්න වෙන්නේ ඒ ධාතුන්ගේ ලක්ෂණ හරහා පළවෙනි ධාතුව නම් ඔන්න තද ගතිය, දරණ ගතිය, බුරුල් ගතිය. ඔය ලක්ෂණ ටික අපි කතා කරන්නේ නේද? තේජෝ ධාතුව නම් මුසුම් ගතිය, සිල් ගතිය ලක්ෂණ හරහා තමයි අපිට මේක වැටෙන්නේ. ඒක හරහා ඒ ඒක තමයි මාධ්‍ය වෙන්නේ. ඒවා ඔක්කොම දැන් නැති වෙවි යනවා. දක්න දක්න දැන් ඔන්න අපි හිත යොදනකොට අපි ඔන්න කුණුසුමක් කියලා දැන් දැන් ඇදලා හිත යොදනකොට ඔන්න ඒක තියෙනවා. පදගතියක් හිත යොදනකොට ඔන්න පදගතියක් තියෙනවා. තඩු ගතියක් හිත යොදනකොට ඒක නැති වෙනවා. මේ භාවනා කරන කරන කරපු අයකට කෙනෙකුට මේක වැටහෙනවා. දැන් මේක තරදි වෙච්ච මේ දාහන දැන් මම කියනකොට මේවා මම හදලා කියනවා නේ මම පටන් මේ කියන්න. මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්වා දී පසුව ධාතු දැනෙන නොදැනෙන තරම් සියුම් වී පසිනි. ඒ දිගටම දැනෙන කම්පනයක් සීමාවක් නොපෙන්වා පවතී. මේ දන්වන්නේ ඇතිවීම හා නැතිවීම වන අතර නැතිවීම වඩා සීඝ්‍ර වී ගොස්ය. දැන් මම නෙමෙයි කියන්නේ මේ අදන්න කෙනෙක්. දැන් තේරුම් ගන්න තියෙන මේ භාවනාවකින් හොඳට මේක වඩනකොට හොඳට ධාතු ලක්ෂණ වල හිත පිහිටනවා. හිත වෙන වෙන දේවල් වල යන්නේ නැහැ. අඩුතරමේ මේක පටවිය කියන නම අවශ්‍ය නැහැ. මෙතන තේරෙනවානේ මම හොඳට හිත ඒකත් වඩා සැහැල්ලු වෙනවා. ඊටත් වඩා අර තිබිච්ච මේ බර අඩු වෙනවා. දැන් මේ එයා දකින්නේ මේ ඒ ධාතුවේ තැතින් නැතිව සදාහන් දකින්නේ. එතකොට එයා හිතන්නේ යම් අවස්ථාවක මේ නිරන්තරයෙන් හිත යොදනකොට නැති වෙනවා කියලා තියෙනවා. හිත යොදනවත් එක්කම නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා එහෙමනම් මේක සියල්ලම ඇත කියලා ගන්න ඒ දැඩි ග්‍රහණය බර පළවෙනි විදිහක් නැහැ ඒකයි බුදුරජාණන් වහන්සේ දෙන්න කියන්නේ එහෙනම් ඒ ඒතොලේ විශේෂයෙන්ම උද්‍යප්පයන් පස්සනාව කියලා කියන සම්මුදය වය දැකීම ඒ හරහා තමයි මේ අන්ත දෙක ඉලිනා යන්නේ මේ අන්ත දෙකෙන් ග්‍රහණය හිතයි මේ ඊට බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් එයා ඒක දැක්කනම් ඒත් එක දෙන මේ හටගන්නේ මොකද්ද මොන හේතුවද මේ හේතු නිසා හට ගන්නවා. ඒ හේතු නිරුද්ධ වෙනවත් එක මේක නිරුද්ධ වෙනවා. මේක නිසා හට ගන්නවා මේක නිසා නිරුද්ධ වෙනවා. අන්න පටිසමුපාදය ඇති කරගන්නවා. ඒතකොට මේ ත්‍රිලක්ෂණයේ වැටහීමයි පටිසමුපාදය තේරුම් යාමයි මේ ඔක්කොම හරියට අර ලස්සනට ඒකාබද්ධ වෙලා හොඳට මේ එකටම තියෙන සමහරක් තමයි තියෙන්නේ. ඒක ඒකයි උදාහරණයක් මේ ඇත්ත කියන අර්ථයන් මම ගත්තේ නැහැ. නැත කියන අර්ථයක් ගත්තේ නැහැ. ඒ වෙනුවට මජ්ජේන රාග්‍රේන ධම්මං දේසෙති. ඉමස්මින් සති ඉදන් හෝති. ඉමස් උත්පාද ඉදන් උපයි. ඉමස්මින් අසති ඉදන් හෝති. ඉමස් නිරෝධා ඉදන් නිරෝධති. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කිරන් පසන්ත පරිසම්පාදී වර්ග. ඔව් උදේවයි ඥානෙදි උදේවයි ඥානෙ මට්ටමේදී තමයි මේ අතකට තියෙන අන්ත දෙක ගලිලා යන්නේ. සාමාන්‍ය දවසේ කතාවක් නෙමෙයි නෙමෙයි. ඒකනේ අපිට අපිට අනිවාර්යෙන් සම්මුති ලෝකෙදී මේ ඔක්කොම අපිට මේ ඒකත් එක්ක ජීවත් වෙන්න අවශ්‍යයි. සම්මුති සත්‍ය කියලා කියන්නේ සම්මුති ලෝකයක් තියෙනවා තියෙනවා. දැන් මේ වතුර බෝතලේ තියෙනවා. දැන් මේකට මම මේකට වතුර බෝතලේ කියන්නේ නැතුව මම මේකට මයික්‍රෝවේව් වලට එහෙම පැටලෙනවා. අපි ඉතින්දී අපි මේ සංඥාවන් වශයෙන් මේවා ඉගෙන ගන්නවා. මේකට කියන්නේ වතුර බෝතලේ. මේක කියන්නේ මයික්‍රෝ. මේක කියන්නේ කණ්ණාඩි. ඊට පස්සේ නම් පිට දාගන්නවා. මේ නම් පිට දාගන්නේ මේ අපේ සමාජයේ ඕනෝන්ගේ මේ සංවේදනය සඳහා. මේක අත්‍යවශ්‍යයි. හැබැයි හැබැයි මේ බුදුරජාණන් වහන්සේ ආරයන් වහන්සේලා මේකේ සම්මුතියක් බව දැනගෙන වාක්‍ය කරනවා. ඒක ඒකත් හරිය ලස්සනට දෙන කියනවා මේ ඒ කියන්නේ රහතන් වහන්සේලා පවා කියනවලු මේ මේ මට දුන්නා මම කළා කියලා කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියන මේ ඒක මේ මේ රහතන් වහන්සේලා පාවිච්චි කරන්නේ පරාමර්ශණය නොකරන දැඩිව දහමින් දොරවයින් පාච් කරන්නේ බුදු ව්‍යවහාර මට්ටමක් පමණයි කියන එක හරි ලස්සනට ඒක තියෙනවා. මේ මම ටිකක් බලන්න ඒකේ හොඳ ලස්සන පාලි වාක්‍ය කියවහම තමයි ඔයගොල්ලෝ පිළියන්නේ නැත්නම් මම විසාද ගන්න නැහැ මම කියවනේ. හරි හරි පියවරක් තුන එතකොට අද මෙතුන සාලේදී 12 1 2 30 මේ ධර්ම සාකච්ඡාවක් දාන්නේ. භාවනා කරන්න වෙලාවක් තියෙනවා ඒකදී. මදි මේ අතන මේ ප්‍රායෝගිකව කරන්න දැන් දෙන වෙලාවක් මදි. කමන්නක පළවෙනි දවසේ ඉඳලා අර හිතේ දින යටි ඔක්කොම කතා කරගත්තාම ඉවරයි. ඊට පස්සේ මේ වැඩේ වැඩේට වහින්නයි තියෙන්නේ. ඒ කියන්නේ මේක අපි කතා කරගෙන නම් කරන්න බෑ. අපි පාර දෙලුම් අරගෙන කළ යුතු යමක් මෙතන තියෙනවා. අපි නිකන් කියාගෙන තර්ක කළා කියලා මේ අනිත් එක්කෙනාගේ දේවල් වලට ඇඟිලි දෙක කරා කියලා අපිට යහපතක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි අපිම මේ හරිපාර දේරුම් අරගෙන මේ තම වඩනවා. ඒතකොට අපේ අපේ තිබී තිබුණා නම් සැක සංකා දුර වෙලා යනවා. එහෙනම් අපි අනිත් අයගේ තර්ක වලට වැඩක් නැහැ. අපි අතේ මේ කියන්නේ ඇත්තද? ඒ කියන්නේ මේ මංවත් පිළිගන්න අවශ්‍ය නැහැ. තන තනියෙන් බලන්න. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන දේවල් මේ අනිත්‍ය ලක්ෂණය කියන දුක්ඛ ලක්ෂණය කියන දේ මේ අනාත්ම ලක්ෂණය කියන දේ මේ බුදුහාමුදුරුවෝ කියනවට නෙමෙයි ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙලා තියෙන්නේ. ඒවා ඇත්ත ස්වභාවයම අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒවා ඇත්ත ස්වභාවයම අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් අපි හොඳට සමාධිමත් හිතකින් මේ දේ නිරීක්ෂණය කරද්දී ඒ මම අපිට ඒ වෙලාවේ දක්ෂිනේ පෙන්නාමි. අපි විවෘත මනසක් තියාගෙන තියෙන්නේ. ඕනනම් අපිට අභියෝග කරලා බලන්න තියෙන්නේ. බුදුහාඳුර අනිත්‍යයි කියලා තියෙනවා කොහොමද අනිත්‍ය වෙන්නේ? මම බලන්න ඕනේ. මම බලන්න. බලනකොට තේරෙනවා නම් මේ මොහොතක් පාසා වෙනස් වෙනවා. කිසිම එක මොකක් තප්පරයක් එක විදිහට තියෙන්නේ නැහැ. මේ පණාවිට තේරෙනවා නම් අන්න එතන බුදුහාඳුරට සද්ධාතාව අධිනෙනවා. නැත්තක් කියලා තියෙන්නේ. ඒනම් සද්ධාව අධිනෙනවා. මුලන්තරයෙන් තියෙන පෙළන ගතියක් නම් ඒකට හිතේ විවාහ හිතරත් මේ පිළිම දැනෙනවා නම් අන්න බුදුහාමුදුරනේ කියලා තියෙන ඇත්තක් දුක්ඛ ලක්ෂණයක් මෙතන තියෙනවා කියන එක තමයි. ඒ වගේම අපිට මේ බොහොම හරි විද්‍යාත්මකව මේක මේ යොමු වෙන්න පුළුවන්. බුදුහාමුදුර පෙන්නලා දීලා තියෙන දේ අන්ධ භක්තියකින් බලන දෙයක් බුදුහාමුදුර බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපිට දෙන්න මේ දේවල් පරීක්ෂා කරලා බලන්න. පුළුවන් තරම් හැබැයි මේ පරීක්ෂා කරන්න ඕනා ගන්න සුදුසුන් තියාලා හදාගන්න. අපි හිතමු ඔහේ පතකින් බැලුවගේ වැඩක් නැහැ. අපි දැන් උදාහරණයක් වශයෙන් මොකක් හරි දෙයක් පරීක්ෂණයක් කරන්න නම් ඊට උමනා කරන උපකරණ ටික අවශ්‍යයි. ඊ උමනා කරන පසුබිම අවශ්‍යයි. ඒ ඒ උමනා කරන පසුබිම අවශ්‍යයි. ඒ පසුබිම තමයි අපි පොඩ්ඩක් ඉස්සෙල්ලා සමාධිය හදාගෙන ඒකදාය හදාගෙන ගැලස් ටික පොඩ්ඩක් අයින් කරලා తాවකාලිකව යනපත් කරගෙන සමාධිමත් වෙමින් ඔබට එහිමේ වෙන දෙන්නුම්දී හොඳට නිකන් අර අන්වීක්ෂයක් යට මේ මේ මොකක්ද ඒකට කියන්නේ විදුරු කෑල්ලක මොකක් හරි ඉතින් දාලානේ දාලාට ඔබ දාලා ඉන්නා වගේ හොඳට නිරීක්ෂණය කරගෙන ඉන්න. ඒක හෙල්ලෙද්දී ඔබ බලන්න බෑනේ. ඒ වගේ තමයි මේ සමාධිමත් හිතක් කියන්නේ. සමාධිමත් හිතකින් මේ අස්පනා පිට වෙනස් සිද්ධ වෙන දේ සෑහෙන කාලයක් නිරීක්ෂණය කරනවා. ඒකයි මේ සමාධිය කියන වැඩක වඩක වටකම තියෙන්නේ. අපිට මේ විසිරෙන මනසකින් මේ දේ දිග වෙලා බලන්න බෑ. ඉතින් අපිට ඒ හැකියාවන් හිතේ හදා ගන්න. හිතේ සමාධිමත් බවක් හදා ගන්න. හිත එහෙම යන්න නැතුව අපි දුන්න 10ක් 15ක් හොඳට එකම අරමුණක් හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව හැදිලා තියෙනවා නම් අපිට අන්න ඒ බඳු හැකියාව සහිතව ඔන්න අපි දැන් වේදනාවක් නිරීක්ෂණය කරනවා. අන්න ඒ හොඳට කාලයක් ඉස්සෙල්ලා නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න. අන ඒ ඒ හිතට දැන් මේ ඒ නිරීක්ෂණය කිරීමෙන් බඳුන් වෙන ඒ වේදනාවේ යථා ස්වභාවය තේරෙන්න ගන්නවා. ඔච්චරයි තියෙන්නේ. ඔය දේ කරන්නයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එතන බලනකොට ආයතන ඔස්සේ බලනකොට සහස්මින් ඉඳන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නෑ එහෙම කියන්න බෑ. ඒක එක කෙනාගේ ස්වභාවය. එක කෙනාට يعني රූපේ දිහා බලද්දී රූපස්කන්ධය හරහා වැඩෙන්න පුළුවන්. ධර්ම දිහායි තනිකරම රූපස්කන්ධය පැත්තෙන් යනවා. ඉතින් ඒ හින්දා يعني කොයි පැත්තෙන් වුණත් ඒක කියන්න බෑ. ඒ කියන්නේ එක එක කෙනාට එක එක පහසුකම් හරහා යන්න පුළුවන්. ඔව්. ඒක තමයි අපස්සට ආවා. අම්මා කියලා කියන්නේ දැක්කම කොහොමද ඔව්. ඔව්. ඉතින් ආයතන පැත්තෙන් ගත්තොත් එතෙන් ගන්න පුළුවන්. ඔන්න රූපායතනයක් ඉදලා සදා ව්‍යාය කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු වේදනාවක් පැත්තෙන් ගත්තොත් ආ සැප වේදනාවක් අම්මව දැක්කම මට ප්‍රසන්න හිතක් පහළ වුණා. සැප වේදනාවක් හටගත්තා. හැබැයි ඉදලා ඉදලා ගියා. ඒක වේදනාවට ප්‍රසන්නකත්වයක් ගන්න පුළුවන්. ඒ වගේ අපිට ඒක විදිහට දාන්න පුළුවන්. සංස්කාර පැත්තෙන් ගත්තොත් මේ අපි දුන්න අම්මා එතුණා අම්මගෙන අම්මගෙනට මෛත්‍රියක් පහළ වුණා. අම්මා දීර්ඝාශය වෙනවා නේද? අන්න සංස්කරණයක් සිද්ධ වෙනවා. නේද? ඇදලා ඇදලා ගියා. නැත්තම් හිත පැත්තෙන් චිත්තාපසන පැත්තෙන් එතන ගන්න පුළුවන්. ඒ අර තමන් තමන් ඒ ඒ අවදි වල ඉන්නේ කොහෙද ඊට අනුරූපව ගන්න පුළුවන්. ඒක තමයි අපි අපි බලාගෙන යද්දී ඒක තේරෙන්නේ. ආ මෑණියෝ මුලින්ම පටන් ගත්ත මට්ටමේදී ධාතු මනසිකාරයේ මට්ටමක ඉන්නේ. ධාතු මනසිකාරයෙන් නම් පටන් ගත්තේ. එතකොට අම්මා ඉස්සරහට ආවා කියලා තමන්ගේ අපි සාමාන්‍යයෙන් ධාතු මනසිකාරය වඩාන්නේ ආධ්‍යාත්මිකවනේ මුලින්ම එතෙන්දී මේ එතෙන්දී මේ ආධ්‍යාත්මික ධාතු වලට මේ දැකපු දෙයින් වෙන දෙයක් ගැන එතෙන්දී ගන්න අමාරුයි. එතෙන්දී මේ ගන්නන්නේ ආධ්‍යාත්මික ඔව් එතෙන්දී ගන්න පුළුවන්. මොන මේ දැන් හොඳට දැන් ධාතු මනසිකාරයක් වඩාගෙන තිබුණා. දැන් හොඳට තේරලා තියෙනවා මේ කයේ අභ්‍යන්තර කයේ තියෙන සතර මහා ධාතුවක් කියලා තේරලා තියෙනවා. හැබැයි දැන් අම්මයි සනාඩ ආවා දැන් අම්මා හොඳයි අම්මා නරකයි කියලා ඒ මොකක් කරද මේ දැන් මේ අම්මා කියලා සංඥාව තුන නෑ මෙතන තියෙන සතර මහා ධාතුලක්මයි ඒක අන්න ගන්න පුළුවන් නම් වඩා හොඳයි හරි ඒක හරි හොඳයි එතන සමහරවිට මේ සම්පූර්ණකාරය සම්පූර්ණ පරාමර්ශයක වැඩවලට තේරුම් ගන්න. වැඩේ තේරුම් ගන්න මානි සම්පූර්ණකාරය ඔව් ම්ම් ඒ කියන්නේ මොනවද ගැඹුරු තැන් කරලාන්නේ මේ දැන් සමහර වට්ටානය ඒ කියන්නේ ඒකත් ප්‍රයෝජනේ සමග තමයි පාවිච්චි කරලා තියෙන්නේ. සතරහත් වට්ටානය ලස්සනට මේ ඉස්සර කරනවා සතරහත් වට්ටානයේ තියෙන සංදේශයක්. කායනපස්සනාව කියන එකට හේතු අනුගමන වෙන්නේ. කායනපස්සනාවට හේතුව වෙන්නේ ආහාර. ඊළඟට වේදනාපස්සනාවට ස්පර්ශය. ඊළඟට චිත්තානුපස්සනාවට වෙනවා නාම රූප. ධම්මපස්සනාවට හේතු වෙනවා මනසිකාර්ය. ඔය විදිහට මේ මේ අපේ සතිපට්ඨාන ධර්මයේම හොඳට මේ හිත වඩාගෙන සහය පාවිච්චි කරන්නේ. හැබැයි ඊට පස්සේ හිත යම් අවස්ථාවක පැමිණෙනා නම් අනිශ්චිත ස්වභාවයක. දැන් සතර සතිපට්ඨානයේ එන හැම කමඨහනක් පාසාම ඒකේ ප්‍රතිඵලය වශයෙන් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. අනිශ්චිතෝච විහෙරති රචකින්ච ලෝකේ උපාදිනු. කියන්නේ කොයි දේ වැළුවත් කොයි සතර සතිපට්ඨානයේ කොයි අනුපස්සනාව වැළුවත් කොයි කමඨහන වැළුවත් ඒ ඒකේ අවසන් ප්‍රතිඵලය තමයි හිත පැමිණෙන්න ඕනේ අනිශ්චිත ස්වභාවය. කිසිම ලෝකේ තියෙන දේවල් උපාදාන නොකර අදහන ස්වභාවයට පැමිණෙන්න ඕනේ. ඒ එහෙම එතන පැමිණියා නම් දැන් ආයි සතරසතිපට්ඨානයම අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ කියන්නේ يعني අවශ්‍ය නැහැ කියන්නේ සම්පූර්ණ අතහැරීමක් නෙමෙයි. කියන්නේ එතෙන්දී ඒ අනිශ්චිත මට්ටමේ තියෙන හිත නැවතත් ගිහිල්ලා ආයි ධාතු බලන්න ඕනේ නැහැ. ආයි ගිහිල්ලා අනාපානසතිය ගන්න ඕනේ නැහැ. ආයි වේදනාවට පස්සාව ගන්න ඕනේ නැහැ. යාට පුළුවන් නම් අන්න අනිශ්චිත මට්ටමේ හිත පවත්වා ගන්න. දැන් අනිස්ත මට්ටමේ හිත පවත්වමින් තවදුරටත් හැබැයි මේ අනිස්ත මට්ටමේ හිත පැවැත්වීම ගැන සම්පූර්ණයෙන් නිවන් දැක්කා කියන එක නෙමෙයි. අනිස්ත මට්ටමට දැන් ඔන්න හිත පැමිණියා. ඒ එක මට්ටමක් විපස්සනාව ඒක උන තවත් මට්ටමක්. එතනද තවදුරටත් උච්චන කරගෙන දිනු කරනවා. ඒකයි කියන්නේ. මොකක් සමහර වෙලාවට වෙන්නේ අපි අර හතරහල් කට්ටානේ දැඩිව ග්‍රහණය කරගෙන එතන එතන හිර වෙන ගතියක් තියෙනවා. ඒකයි කඳුරුනි සාන්තන්සේ අර ලස්සන උපමාවකින් කියන්නේ දැන් මේ අතර සතිපට්ඨානය කියන්නේ හරියට නිකන් දැන් අපි ගෙවල් හදද්දී ගේ ඉක්මන ඉස්සර හදා ගන්න නැතුව පාංචියක් පදිනවානේ. පාංචියෙන් ඉඳලා තමයි ගේ හදන්නේ. අන්තිමට ගෙදර පදිංචියට යනවා පාංචිය කලවල දානවා. අපි ගෙදර පදිංචියට යන්නේ නැතුව පලංචියේ පදිංචි වුණොත් මොකද අන්න ඒක ඒක තියෙන්නේ. එහෙනම් අපි පටහන් ධර්මයන් පාවිච්චි කරනවා බුදුන් වහන්සේ හරි ලස්සනට මේ හිතේ ගුණධම් දියුණු කරගෙන යනවා. හිතේ සතිය සමාධිය ප්‍රඥාව කියන ගුණධම් වර්ධනය කරගෙන යනවා. ඒ ගුණධම් ටික වැඩුණාට පස්සේ ඒ මට්ටම ඊළඟට යන්න ඕනේ. මේකත් අයින් කරන්න. ප්‍රතිපත්තාන මට්ටම නෙමෙයි. ඊටස්සේ ඔන්න වෙන මට්ටමක්. අනිසිත මට්ටමක්. ඒ අනිසිත මට්ටම පවත්වන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. හැබැයි තාම හිත පරණ වෘතට අල්ලනවා. එතකොට අනුදාහන කියනවා රජකින්ජි ලෝකේ පාදයේදී මොන දැන් අනිසිත වන්න පවත්තන්න හැබැයි පුරුද්දට හිත ගිහලා ඇල්ලුවොත් අල්ලන්න එපා. ආයෙ ඔන්න දැන් උපාදාන වෙන පාරක් පාසන් නැවත නැවත අනිසිත මට්ටමට ගන්න. ඒක ඊට පස්සේ එතන එතනින් එහාට ඒ විදිහට යනවා. එහෙම නැත්නම් ඉතින් ඇත්තම මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන පාර මේ කියන්නේ හරිම මොකද ඒක කියන්නේ ක්‍රමෝපායන් රාශියක් තියෙන්නේ. මේ එක එක එක ක්‍රමයක් පාවිච්චි කරනොත් ඒ මට්ටමට හිත වඩන්න. ඒ මට්ටම වඩා ගන්න පස්සේ අර ක්‍රමයේ අතහරින්න අලුත් ක්‍රමයක් ගන්නවා. ඒ මට්ටමට හිත වඩා ගන්න. ඒ ඒ උපකරණ ටික පැතනවා. තව ක්‍රමයක් ගන්නවා. ඒ ඊටවට බාධා. ඒ වගේ හරි ලස්සනට මේ අරිම උපායශීලී ක්‍රම රාශියක් අපිට දීලා තියෙනවා. මේ උපායශීලී ක්‍රම රාශියම අපි හිත වර්ධනය කරන්න. හිතේ තියෙන සුරදහම් වර්ධනය කරගන්න. කෙලස් ටික දුරු කරගන්න. දුරු කරගෙන දුරු කරගෙන හිත පුළුවන් තරම් නිවැරදිව කෙලස් දුරු කර යනවා කියන්නේ. ඒක කොහොමද කරන්නේ? ඒක පළවෙනි වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පාදන වශයෙන් මේ විදිහට ධාතු පරිස්කාරය වශයෙන් හැම ක්‍රමයක්ම වඩාලා දැනගත්තොත් ඒකට පස්සමක් තියෙනවානේ. ඕක ගැන හරි ලස්සනට මේ මේ පොඩි මේ පින්තූරයක් මම දැක්කා. මේ ඔය මොකට විශ්වවිද්‍යාලේ ඉන්නවා මේ මහත්තයෙක් පිත්සිරි පිත්සිරි සමරසිංහ නේද? පිත්සිරි සමරසිංහ කියලා මේ මහත්තයාගේ මේ වෙබ්සයිට් එක දාලා තියුණා. දැන් ඉනිමන් තියෙනවා මහා ගොඩාක්. ඉනිමන් මහා ගොඩක් තියෙනවා. ඒක තැනැත්තෙක් මේ ඉනිමන් තියෙනවා මේ විදිහට. දැන් මේ ඉනිමන අනිත් ඉනිමන මෙහෙම තියෙනවා. නවලුනා මෙහෙම තියෙනවා. තවත් ඉනිමනක් මෙහෙම තියෙනවා. තියෙන මේ ඉනිමන් දැන් අඩු 100ක් තිබුණා කියලා. ඉනිමන් 100ම මේ විදිහට මේ හරසතර එකමිට එකමිට ඔක්කොම තියාගෙන තියාගෙන තියාගෙන යනකොට අන්තිම මේකෙත් යම්කිසි උසාවක් හැදෙනවානේ. දැන් මෙයා හරි අමාරුද මේ ඉනිමන් 100ෙම උඩට නගිනවා. නැගිට පස්සේ දැන් එහා පැත්තේ තියෙන තාපයක් ඔබට තාපය එහා පැත්ත පොඩ්ඩක් පේනවා. පේනවා කියනවා දැන් දැන් නම් මට පොඩ්ඩක් එහා පැත්ත තේරෙනවා කියලා. හැබැයි වෙනත් කෙනෙක් ඉන්නවා මේ ඉනිමන් 100ක් අවශ්‍ය නැහැ. එක ඉනිමන් කෙලින් අතර දෙයක්. ඔබට <laughs> අන්න ඒ ඉනිමගේ හැකතරම් සම්පූර්ණ පයින් නිසා අපිට අද අද වර්තමානයේ ධර්මයේ ඕන තරම් තියෙනවා. කොහොම කියන්නේ බොත්තම තදකරුවාම ධර්මයේ තියෙනවා. එහෙනම් අපි ආ ධර්ම විපාසයෙන් ආ දේවල් දන්නවා. හැබැයි අපි වඩන්නේ අපි ධන දැනුම එකක් නම් දැනුමක් බවට පත් වෙනවා. දහම් දැනුම බවට පත් වෙනවා. නමුත් අපි එකක් අරගෙන ප්‍රායෝගිකව අවසානය දක්වා වඩන්නේ. ඒක තමයි අපිට හිරලා තියෙන්නේ. ඔව්. අතරම මේ ඔය ඕක තරණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ අර කොහොමද මේ ඕකයන් තරණය කරේ කියලා මේ දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවානේ. ඊපස්සේ බුදුහාමුදුරු කියන්නේ මේකේ මම පිටලා හිටියේ නැහැ. නැත්තම් මේ ඔව්. ඒක දැඟලුවෙත් නැහැ නිකන් හිටියෙත් නැහැ. හොයන්න එපා කියන්නේ. දැඟලු වෙන්නේ නැහැ නිකන් හිටියෙන්නේ නැහැ. ඒ කරන එක හරහා තමයි මම කරන්නේ. දැන් අර දෙවියන්ට තේරෙන්නේ නැහැ නේ මොකද කිව්වේ කියලා. උදාහරණයක් කියනවා මම දැඟලුවොත් එහෙම මම ගහගෙන යනවා. නිකන් හිටියොත් මම ගිලෙනවා. මේ දෙකම නොකර තමයි මම නැද්දම ප්‍රතිලාභයෙන් තමයි ගියේ. ඒක දැන් මේ නිකන් ඉන්නවා කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නන මෙන්න මේ කාමසිකාරිකා යෝගයක්. ඒ කියන්නේ අපි උත්සාහයක් කරන්නේ නැහැ. ඒ වෙනකොට මේ කාමයන් ඔස්සේම කාමයන් එක්ස්ට්‍රීම් ඔස්සලත් වෙන අන්න එතන තියෙන්නේ පසුබෑමක්. එතන තියෙන්නේ කල්ැරීමක්. අන්න එතනදී ඒක තුළම මොසපත් වෙලා කාමයන් තුළම ඉඳාගන්න. ඒ සංසාරේ එතකොට ඒකෙමයි ඉන්නේ. තවෙන් කෙනෙක් ඕන්ට වඩා හදගන්නවා. අත්ති කිලමතාන යෝගයට යනවා. එයා විවිධාකාර කරත සමාදන් වෙලා කයට වද දිදී. අන්න ඒ ඒ දේවල් හරහා අන්තගාමී වෙලා නැත්නම් මොකද ඒ කියන්නේ අති දහවනකාරී වෙනවා. අති දහවනකාරී මට්ටමක් කාර්තරේ කියලා. බුදුහාම කියන්නේ මේ දෙකම නෙමෙයි යන්නේ. දැන් වෙනත් මධ්‍යම ප්‍රතිපදාවකින් මම මේ කාරණේ කළා. ඒක හරිය උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි හිතමු ඒකමයි ඕක ඕක කියලා කියන්නේ සැඩ වතුර සැඩ පහර කියන එක. අපි සැඩ පහරක් කෙලින්ම කෙලින්ම අංශක අනුමත කියනද ගත්තොත් කරන්න බෑ. මොකද මේකේ ඉන්න ප්‍රවාහය වැඩි ප්‍රබලයි. ඒ වගේම අපි පීරුවේ නැත්තම් කෙලින්ම ඒ රැල්ලට අමලා යනවා. අපිට තියෙන්නේ මේ පොඩ්ඩක් මේකේ උදව්ව අරගෙන ටිකක් හැබැයි එහා පැත්තට යන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා නිකන් අර විකර්ණයේ දිගේ පිනන්නේ තියෙන්නේ. ඔව් චතුරාර්ය සමන්නාගත වේද? නෑ ඒකද නැත්නම් සතර සම්මයන් ප්‍රධාන වේද? ඔව්. නෑ මම කතා කරන්නේ චතුර චතුරාර්ය සමන්නාග වීරයද නැත්නම් සතර සම්‍යක් ප්‍රධාන සතර සම්‍යක් ප්‍රධාන වීරය නම් කියන්නේ උපන්නාන පාපකාන අකුසලාන ධම්මාන අහානාය චන්දන ජනේති වායමති විරියමති චිත්තං ආරම්භති පදන්හාර පරහ ඔය ධර්ම විස්තර කරන්නේ එනවා කරේ හිතේ පහළ වෙච්ච අනිත් අකුසල ධර්ම අයින් කිරීම සඳහා යා උත්සාහ කරනවා එයත් මහා චන්දයක් පහළ කරගන්න ඕනා පහළ කරගන්න ඒ සඳහා ගෑමක් ධර්ම ඉතින් ඊළඟට නූපන්න අකුසල ගන්න නූපද්‍රීව සඳහා ඡන්දයක් ඇතිව ගන්න. භූමනාවක් ඇතිව ගන්න. ඒවා වෑයම් කරනවා. ඒ වගේම නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වෑයම් කරනවා. ඒ වගේම උපන් කුසල් හොඳට තහවුරු කරගන්න, වර්ධනය කරගන්න, විපුලත්වයටපත් කරගන්න, පරිපූර්ණත්වයටපත් කර ගැනීම සඳහා වෑයම් කරනවා. ඒක සම්බන්ධ ඒ වෑයම ඕකතරණය කරපු එකේ වෑයම කියන්නේ මම වෑයම් කළේ නැහැ. වෑයම් කළේ නැහැ වෑයම් කියන වචනේ නෙවෙයි කියන්නේ. එතන එතනදී කතා කරන්නේ පාලි වචනේ එන්නේ ඕගම් කතරේ කියලා කියනවා මොකද හරි ලස්සන පාලි වචන දෙකක් පාවිච්චි කරනවා. කරන් මතක ඇත්තේ මතක් කළා කියන්නේ කියන්නේ මේ පාලි වචන දෙකේ අදහස තියෙන්නේ මේ ඔව් මේ ව්‍යායාම පැත්තෙන් නෙමෙයි කියන්නේ අනවශ්‍ය විදිහට දැඟලනවා නගලනවා කියන අර්ථයයි අනිත් එකේ තියෙන්නේ මුකුත් නොකර නිකන් ඉන්නවා කියන අර්ථය. ඒ මේ අර්ථ මේ දෙක නොකර මම හැබැයි අයින් වුණා මේකෙන් මිදුණා කියලා මම කියන්නේ. අපි දෙකට සම්බන්ධයි ඕනෑම සුත්‍රෙවි. ඔව්. ආගම තුනේ එකපාරට වැඩිකොට අපි ඉස්සර කතා කරන යුක්තාය සුත්‍රය ඒකේ පළවෙනි එක පරිච්ඡේදයේ වෙනහට තුන සංඛ්‍යාවක ප්‍රණීත මේ විමර්ශනය කරන පහ තමයි අනේතර කියන්නේ. නෑ භාවනා කියන්නේ. විමුක්ත පරණ මහයනේ. විමුක්ත භාවනා තමයි. ඔව්. ඒකට අනේතර කියන්නේ. මොකද චේතනෙන්නේ? චේතනෙන්නේ කියන්නේ ඔය ආ පස්සේ නෑ ඒක නෑ ඒක නේ. විමුක්ත ආයතන සූත්‍රයේදී මේ විමුක්ත ආයතන පහක් පෙන්නනවා. එකක් ධර්මයට සවන් දීම, ධර්මයේ දේශනා කිරීම, ධර්මයේ සම්මර්ෂණය කියන්නේ සත්‍යයනා කිරීම, ඊළඟට අහපු දේ සම්මර්ෂණය කිරීම, ඊළඟට භාවනා කිරීම. ඒකට ආපු පොඩේ මේ තුනයි හතරක් වාචික. ඒකයි වැඩි වෙන්නේ දැන් ධර්මයේ අපි පාඩකෙ මේ කියන්නේ මේ තුනයි හතරක් වාචික දුන්නාම ඔය තාක්ෂණය. එහෙම කියන්නේ බෑ. පිටානිස් දෙමින් ඔය <laughs> නෑ දැන් ඔය පහෙන් බුදුරජාණන් වහන්සේට අපි කියමු ධර්මයේ කිව්වෙත් නෑ ධර්මයේ ඇහුවෙත් නෑ කියලා කියන්න පුළුවන්. මොන ධර්මය හැබැයි බුදුරජාණන් වහන්සේට වැටහිච්ච ධර්මයක් තිබුණා. තාම මේ බුදු වෙලා නැතුව තේරුම් ගත යම් ධර්මයක් තිබුණා. දැන් උදාහරණයක් වශයෙන් උන්වහන්සේලා අත්‍යවශ්‍යම ධර්ම යෝගයේ අයිතන්නේ ඒ ඉතින් වසර 6ක් තිස්සේ අතපේ වතා නියෝගයේනේ. අතපේ වතා නියෝගයේ අතහැම දැම්මා. ඊළඟට කවුන්සිල් විභාග නියෝගයේ අතහැම දැම්මා. හොඳ මධ්‍යම ප්‍රතිපදාවට පෙර වෙනවා. එතන තියෙන යම් වැඩිච්ච ධමයක් තියෙනවා. ඊට පස්සේ අපි දමු අර මේ ගුරු ඇසුරේ ලබාගත් සමාධි තිබුණා. වඩාගත් සමාධියක් හිතේ තිබුණා. ඒ කියන්නේ වඩාගත් යම්කිසි මානසික මට්ටමක් තිබිලා තියෙනවා. ඊට පස්සේ තව කතා කරනකොට බුදුරජාණන් වහන්සේට පළමු ආවදන පරිසම්පාද ධර්මය වැටුණා. ඒක කියන්නේ තාම බුදු වෙලා නැහැ. එහෙනම් මේ මේ ඒ ඒ ධර්මතාවයන් වැටහුණා, ධර්ම ඥාන තේරුණා. හැබැයි ඊට පස්සේ තමයි ටික ටික මේක ප්‍රගුණ කරන්නේ. විපස්සනා වශයෙන් වඩන. වඩන තමයි යම්සි කෙලගැනීමක් ආවහම යම්සි ඒක හොඳට හේතුරේ සම්පාදනය වෙලා යම් රූපරාවයම වියාට පස්සේ කරන්නේ සම්පූර්ණ හිත නිදහස් වීමක් වෙනවා. මොකක් හරි ඒ මුත්තතරපත් වීම සිද්ධ වෙන්නේ. චතුරාසත්‍ය අවබෝධ වෙන්නේ. ඒ නිසා අපිට මේ මුත්තායන පහෙන් බුදුහාඳුරෝ මේ භාවනාව කියන එක අනිවාර්ය කරටමට්ටමක් තියෙනවා. ඒ භාවනාව කියන විමුක්තායන ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒ අනිවාර්ය භාවනාව කියන විමුක්තායන එතන තියෙනවා. නමුත් බුදුහාඳුරෝ බණ කියද්දී සෝවාන් වෙච්ච කෙනෙක්ට එතනදී භාවනාව නෙමෙයි මුල් වුණේ කියලා අපිට කියන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න භාවනාව කියන උත්සාහයෙන් සහින උපකාරී වුණා කියලා කියන්න පුළුවන්. ඔව්. සම්මාශනය කියන්නේ ඒක තමයි. ඔව්. අද විතරයි මේ අදේම ඒක අහගන්න. හිතේ නම් භාවනා කරන්න කියන්නේ. ඔව්. දැන් බලද්දී මම අනිවාර්යයෙන්ම එතන යොමු යොමු සමාජිකාරය කොහොමද යන්නේ නෑ ඒක තමයි බණ බණ හස්දී යොමුමනිකාරය කියන්නේ ධර්මයේ ධර්මයේ ධර්මයේ කියන්නේ වචන ටික නෙමෙයි ධර්මයෙන් යම්සේ ප්‍රකාශන සම්සේ සත්‍යයක් තියෙනවා ඒ සත්‍යයට හොඳට හිත යොමු යොමු වෙන්න ඕනේ ඊටස් ඒ දැන් මේ නිකාමෝහේ ඥානේ තේරුමක්නේ දහමක් නෙමෙයි ඉතින් එයා අහන්නත් ඕන හොඳට විපස්සනාව මුල් වෙච්ච හොඳ ප්‍රබල දහමක් ඇහෙන්නත් ඕන ඒ ඒ ඒ ඒ බඳු දහමක් ඇහෙද්දී තමයි හිත සම්පූර්ණයෙන් නිදහස් වීමක් විමුක්ත කරන බාහිරපත් වීමක් වෙන්නේ නැත්නම් මේ අපි කොච්චර බලහලා තියෙනවද නේද? ඔව් ඒක තමයි. ඔව් යෝනිසමනිකාවේ ඉතින් විවිධ මට්ටම් වලින් විස්තර විස්තර වෙනවා. ඒ කියන්නේ දැන් 19ක් වශයෙන් සබ්බාසව සූත්‍රය ගන්නවා. සබ්බාසව සූත්‍රයේදී යෝනිසමනිකාවේ විස්තර කරනවා දැන් මෙනි කරන්න ඕනේ මොකක්ද කියලා දන්නවා මෙනි නොකරන්න ඕනේ මොකක්ද කියලා දන්නවා. ඒ කියන්නේ මොකද මේ මේ වෙලදී වැටීමක් තියෙන සුතවත් ආර්ය ශ්‍රාවකයා ධර්මව මෙනෙහි කරන්න ඕනේ මොනවද? මෙනෙහි කරන්න ඕනේ මොනවද කියලා දන්න. අපි එහෙම දේ දන්නේ නැති කෙනාට මොකද වෙන්නේ? එයා මෙනෙහි කරන්න ඕනේ මොනවද කියලා දන්නේ නැහැ. මෙනෙහි නොකරන්න ඕනේ මොනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා එයා මෙනෙහි නොකළේ දේවල් මෙනෙහි කරනවා. ඒ හරහා රූපනාශ්‍ර වැඩෙනවා. රූපනාශ්‍ර උපදිනවා. උපදින ආශ්‍ර වර්ධනය වෙනවා කියනවා. ඒ වගේමයි නොමෙනෙහි මෙනෙහි නොකළ මෙනෙහි කළේ දේ මෙනෙහි කරන්නේ මෙහා වුණ බැලුවා. ආරම්භයේ මේ දේ තේරුම් ගත්ත කෙනා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොමදී නොමදී මෙනෙහි නොකළ යුතු දේ නොකර ඉන්නවා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් අපි තුමු උදාහරණයක් වශයෙන් කියනවා අන්න අපේ හිත දැන් ද්වේෂයක් හදාගෙන. ද්වේෂයක් හදාගත්තාම අපි තවදුරටත් මෙනෙහි කරන්න ගත්තොත් මේ ඒ අපේ ද්වේෂයට පාත්‍ර වෙච්ච කෙනාගේ අගුණයන් ගැන අපි හිතනවා මෙයා අරම කරා මෙහෙම කරා කියන දැන් එහෙම හිතන්න ගත්තොත් දැන් මේ අපි කරන්නේ මෙනෙහි නොකළ යුතු දෙයක් තමයි මෙනෙහි කරන්නේ. අන්න යෝනිසෝමනසිකාරය නැහැ. එතෙන්ද යන පටිගේ වර්ධනය වෙනවා. දේශයේ වර්ධනය වෙනවා. ඒ කියන්නේ ආශ්‍රවයන් වැඩෙනවා. අන්න කරන්න තිබුණේ අපි නුවණින් කල්පනා කරලා යෝනිසෝමනසිකාරය තිබුණා නම් එතෙන්ද කරන්න තිබුණේ පටිගේ වර්ධනය නොවන විදිහට කටයුතු කරන්න තිබුණේ. එතෙන්ද යන මෙනෙහි නොකර ඉන්නෝනේ යාට තවදුරටත් කේන්ති යන්න යන ස්වභාවයට මුළු වෙන තව හිත පැටලෙන දේවල් මෙනෙහි නොකර ඉන්නවා. ඒ වෙනුවට ඔන්න මෙනෙහි කරන්න ඕනේ අර මනුස්සයා මට කරපු යම් යම් ගුණයක් තියෙනවා නම් මට කරපු යම් යහපතක් තියෙනවා නම් එයා අනිත් අයට කරන යම් කිසි යහපතක් තියෙනවා අන්න ඒක ගැන මෙනෙහි කරනවා. අන්න ඒක මෙනෙහි කරාට අන්න හිත සංසිඳ ගන්නවා. ද්වේෂය දුර වෙලා අන්න ඒ වගේ යොන්සෝ මාසිකාරයේදී කියන අපි මෙනෙහි කරන්න ඕනේ මොනවද? මෙනෙහි නොකරන්න ඕනේ මොනවද කියන වටම කරන්නේ. ඊට තව තව දැන් අපි දැනට පහළලා තියෙන දෙයක ඒ ඒ මට්ටම, ඒ මතු පිට මට්ටම අභිභවා ගිහිල්ලා ඒක විවිධ ගිහිල්ලා මේ මට්ටමට හේතු වෙච්ච මූලික හේතු මොනවාද? මූල ස්වභාවයට මොකද්ද? කියලා මේ ප්‍රභවයට යන ගතිය යොමුසමස්කාරය කියනවා. හැමතිස්සම ඒක යොමුසමස්කාරයෙන් යොමු කරන්නේ ඵලයට නෙමෙයි හේතු හේතුන් දකින්න කරලා යොමු කරන්නේ. අපි වේදනා පසනාව කරනවා නම් යොමුසමස්කාරයෙන් තමයි අතර වේදනාවේ වේදනාවට යන හේතුව මොකද්ද කියලා බලන ගතිය. මේක හටගත්ත ස්වභාවය බලන ගතිය. ඒකට ඒකට ඒ අවිතුරු ස්පර්ශයේ මුල් වෙන හැටි පෙන්වලා දෙන්නේ අනේ යොසමස්කාරය හරහා. ඒක බණ අහනකොට අපේ දේව හිතේ ඇති වෙනවා. මේකම හේතු මේකම ඵලය. ඒක නෑ එතන ඉතින් අපිට සම්භාෂණයක් මාර්ගමකින් නැත්නම් බණ ඇහිමේදී පිළ වැටහීමක් නේ. ඔතනදී ඔතනදී හොඳම කියන්නේ යෝනිස මනසිකාර මට්ටමක් කියන්නේ හොඳට හිත සම්පූර්ණයෙන් සංසුන් වෙච්ච මට්ටමක පවා හොඳට හේතු දකින්නවා. දැන් අපි කතා කරන්නේ පස්සපච්චා වේදනා කියන එක මේ හිතලා ගත්ත එකක් නෙමෙයි. හිතෙන් හිතලා නෙමෙයි ඒකට වැටෙන්නේ. ඒක මේ හිත හිත සංසුන්. දැන් එයා දකිනවා. එයාට තේරෙනවා මෙන්න දැන් සැප වේදනාවක් හටගන්නවා. ඒ හටගත්තේ මෙන්න මේ ස්පර්ශයක් මුල්ලුණා. මේ ස්පර්ශය නිසා තමයි මෙන්න මේ මේ වේදනාව හටගත්තේ. ඔන්න දුක් වේදනාවක් හටගත්තා. මේ දුක් වේදනාව හටගත්තේ මේ වෙන වෙනත් જાතික ස්පර්ශයක් නිසා. ඒක මේ හිතට ගත්ත එකක් නෙමෙයි. ඒක එයා දැකගත්ත දෙයක්. දැකීම හරහා තේරුම් ගන්නවා. මේක විනාඩි 5ක් තියෙනවා. විද්‍යාවේ අවිපයි. දැන් විද්‍යාවේ නවීන ඉන්දියාවට. සාමාන්‍යයෙන් අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් නොදැනීම කියන එක. ඊට අමතරව ඔය තව පැත්තකින් කියනවා මේ විචා ප්‍රතිපත්තිය විචා අනව පැත්තට විස්තර කරනවා මේ කියන්නේ වැරදි මාර්ගයෙන් හරි කියන පිළිගැනීම අවිද්‍යාව. ඔන්න ඔය පැත්තකින් විස්තර කරනවා. අලුටක් මේ මේක මේ හරියට මතක නැහැ. හැබැයි අවබෝධ වෙන්නේ ප්‍රධානම විස්තර කරන අවිද්‍යාව කියන්නේ මේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන ආර්ය. ඒතකොට මේ චතුරාර්ය සත්‍ය ගැන තමයි ඉතින් කෙනෙකුට වැටහෙන්නේ මේ අවිද්‍යාව දුර වෙන දුර වෙන හොඳට තව තවත් චතුරාර්ය සත්‍ය දහමක් වැටහෙන්න පටන් ගන්නවා. ඉලාචනේ වර්ණක ඉලාචනේ මේ පරවසේ ලාකු මේ යක්ෂ සත්‍ය ගන්න සත්‍ය ඔව් හරි ඔව් සත්‍ය සංවාසන ඥානය කියන මට්ටමේදී තමයි ලක්ෂණ කතා කරන්නේ සාමාන්‍යව මේ විපස්සනා ඥාන වශයෙන් පෙන්වලා දෙලා තියෙනවානේ ඒකේ සංවාසන ඥානයේදී තමයි ලක්ෂණ කතා කරන්නේ හොඳයි මම හිතන්නේ නම් අපි මෙතනින් නතර කරමු. එතකොට අපිට දැන් පැය කාලක ගිලම්ම සඳහා විවේකයක් තියෙනවා. ඊට පස්සේ 2:45 ඉඳන් 3:30 වෙනකම් ඉඳගෙන භාවනාවක් තියෙනවා. ඊට පස්සේ 3:30 ඉඳන් 4 වෙනකම් ආයේ සක්මන් භාවනාවක් තියෙනවා. ආයේ 4 වෙනකම් 5 වෙනකම් ආයේ ධර්ම දේශනාවක් තියෙනවා. අන්තර්ය වැඩි නේද? අහ? පාස් කරනවා මේ මොකද ඒසොන මේ ආයෝග පැත්ත මදි. ඒ නිසා ඒ හින්දා මම හිතන්නේ අද ධර්ම දේශනාවක් අවශ්‍ය නැහැ කියලා අද නැවතත්. ඒ හින්දා මේ අපි මේ මුළු හවස් කාලයේම මේ ගන්න පොඩ භාවනාව ප්‍රායෝගිකව කරන්න. මොකද අපි කොච්චරම් සාකච්ඡා කළාද මේ වැඩක් නෑ අපි මේවා ප්‍රායෝගිකව කරන්නේ. ඒකට තේරුම් ගන්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ප්‍රායෝගිකව. අපි සාකච්ඡා කරලා ඒක වැදගත්. අපේ තියෙන සංකසංකා දුරු කරගන්න පුළුවන්. මේකෙන් අපි විද්‍යෝගයක් ඇති කරගන්න ඕනේ. උද්‍යෝගයක් ඇති කරගන්න පුළුවන් තරම් භාවනාව යෙදෙන්න ඕනේ. ප්‍රායෝගිකව මේ දේ අත්දැකීම උත්සාහත් වෙන්න ඕනේ. ඒ නිසා උත්සාහත් වෙන්න. පුළුවන් තරම් නිශ්ශබ්දව දැන් ගිලන් පස වන බෑග් කාලකදී මේ විවේකී අරගෙන ඊට පස්සේ ඉඳගෙන දැන් මේක දාලා තියෙන්නේ විනාඩි 45යි ප්‍රශ්නයක් නැහැ. ආනාපානේ පහක් ඉඳගෙන භාවනා කරනවා. නැත්තම් ඊළඟ පස්සේ පස්සේ ඕනනම් පොඩ්ඩක් මේක අපි වෙනස් කරගමු සක්මන් භාවනාව. පැය භාගයක් විතර සක්මන් භාවනාවේ යෙදෙනවා. මොකද අර සක්මනක් එච්චර කෙරුණේ නැහැ. අන්න ඔන්න ටික සක්මන් භාවනාවක් කරලා ඊට පස්සේ එන්න ඉඳගෙන භාවනා කරන්න. ඊට පස්සේ නැවතත් ආයෙ සක්මනෙන් වේගු වෙන්න. ඊට පස්සේ ආයෙත් ඉඳගෙන භාවනා කරලා එහෙම අපි අද පරිසරම නාමු. මම හිතනවා අද කියන්නේ සාකච්ඡා කරලා සෑහෙන්න. ඒක පළවෙනි දවසේ මේක ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි පාර සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ හැබැයි මේක ප්‍රායෝගිකව අපි අත්දැකීම උත්සාහ දීමම තමයි මූලිකත්වය දෙන්න තියෙන්නේ. ඊට පස්සේ කියන්නේ අපි ප්‍රායෝගිකව මේක යනකොට ඕගලන්ට පුළුවන් නම් ඕගොල්ලෝ මොනවද අත්දැකේ. එතනටයි එන්න තියෙන්නේ. තමන් මොනවාද ආනාපානසතිය කරනවා. අපි මේ භාවනා පැකිලි භාවනා කරනවා. ධාතු මනසිකාරයක් කරනවා. පක්කරේ මේ භාවනාවක් කරගෙන යද්දී ඕගොල්ලන්ගේ පෞද්ගලික අත්දැකීම් මොනවද? අන්න ඒකට ටික ටික ඉදිරිපත් කරන්න වෙනවා නම් සාමාන්‍යයෙන් මේ කියන්නේ කමඨහන් වාර්තා වශයෙන් ඒව ඉදිරිපත් කරනවා නම් අනිත් අයටත් ඒ හරහා ලොකු උද්‍යෝගයක් ඇති වෙනවා. ඊට අමතරව මටත් පුළුවන් පොඩක් හරි කවිසනක් යන වචනයක් තියන්න. එතනින් තමයි ප්‍රයෝජන අපිට ගන්න තියෙන්නේ. පොඩ අතු ගන්න දෙන්නේ. පොඩ අතු ගන්න පටන් ගන්න දෙන්නේ. මම ඇත්තටම ඉස්කෝලේදී මේ සෑහසුරක් තියෙනවා ඒකේ තියෙන ඉතින් මේ මම කොහොමද අපි කියනවා කියලා බලන්න සකහවල ඉතින් අර ඒ ඒ අදැක් මනසගේ ඔස්සේ තමයි මම ගමන් කරනවා ඒ බවලට. ඉතින් සක්මන් කරනකොටත් මම හිත පිටවනවා. නමුත් මේ භූමිය නිසා සතියින් සතියින් කොහොමද පාගන්න දෙන්නේ? සිනෙකික පාගන්න නැතුව කියනවා කොහේද? අන්න ඒවත් මෙතන දැක්කද? දෙවියන් යනවා නේ. දැන් තමයි විසිරිලා යනවා. හැබැයි කූඹි නැති කෙනෙක් තියෙනවා. එහෙනම් පොඩ්ඩක් බලන්න මේ කූඹි නැති තරම් කෙනෙක් එහෙම කරන ලේසි. අපි කියන්නේ සංවිධායක වරුන්ට පොඩ්ඩක් කූඹි ටික අයින් කරලා දෙන්න කියලා. ප්‍රශ්නයක් කාර්මිකිට නැවැත්ති බලුවට මෙතන කාර්මික දාවම දැන් මට කාර්මික ඉස්සරහට ගන්නත් යනවා. ඉස්සරහට ගියත් යනවා පස්සට ගියත් යනවා. අන්තරේ මේ ලෝකේ සෑහෙන භූමි ඉන්නවා. හොඳයි එහෙනම් අපි දැන් බලමු. සෙල්ලාරම් දරුවන් සත්‍යය.